අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශද්ධහා බුද්ධ සම්පාදන පින්වත්නි අපි අද දවසේ ධර්ම දේශනාව ආරම්භ කරන්නයි බලාපොරොත්තු වෙන්නේ සිළුම දෙනා ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරය පාත් නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ පුනච්ච පරං ආ우සෝ භික්ඛු ථාමවා හෝති දල්ල පරක්කමෝ අනික්කිට දූරෝ අනුපන්නේසු පාපකේසු අක්ෂලේසු ධම්මේසු න උපාදාය උපන්නානං කුසලානං ධම්මානං බියෝ භාවාය වේපුල්ලාය ථාමවා දල්ල පරක්කමෝ අනික්කිට ධූරෝ කුසලේසු ධම්මේසු තීති අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ වෙනකොට ඒ දසුත්තර සූත්‍රයේ අපේ සාරිපුත්ත මහා ස්වාමීන් වහන්සේ විසින් දේශනා කරවදාරප නැත්නම් පෙන්වවදාරන්ට ඉදිච්ච ඒ බහූපකාරව ධර්ම 8 ඉගෙන ගනිමින් ඉගෙන වෙන්න වෙලාවක්. ඊයේ අපි අවසාන වශයෙන් මේ බහුසුත භාවය ලබාගත යුතු හැටි ලබා ගැනීමේ වෙලාවට වැදගත් වෙන හැටි ඒකේ ධර්ම પરම්පරාවේ වැදගත් ජවනිකාවක් වෙන හැටි සාකච්ඡා කරා. ඊට පස්සේ අපි ඒ අනුව සතියට නැත්නම් සතිය උපයා ගැනීම කියන එක මතක් කරාට ඇත්තටම ධර්ම પરම්පරාවේ ඊගාට තියෙන්නේ මේ බෞද්ධ භාවයේ ඇති කරගෙන සතිය කියන ධර්මතාවයේ තව දිනුනට ඉස්සලා අතරමැදි වෙලා තියෙන මේ විරිය චෛතසිකයයි විරියෝ හෝති කෙනෙක් විරිය සම්පන්න වෙන්න ඕනේ මේ භාවනා යෙදෙන කෙනා උපන්නා වූ අකුසල් දුර කර ගැනීමටත් ඒ වගේම නූපන්න අකුසල් නොයිපද වීම හා උපන්න අකුසල් දුරු කිරීම මාර්ගයෙන් අකුසල් පිළිබඳව දක්ෂ වෙනවා වගේම නූපන් කුසල් ඉපද වීමටත් උපන් කුසල් දියුණු පවණු කිරීමටත් ඒකේ නා දක්ෂ වෙන්න ඕනේ. එහෙම නැත්නම් ඒක තියෙන බහූපකාර භාවය දර ගන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ අර භෞසුත භාවය ඊට කලින් අපි කතා කරපු භෞසුත භාවය කෙනෙකුට ධෛර්ය උපදවන එකක් වෙන්න ඕන. ඒක මේ මුළු ශාසනය පුරාම තියෙන එකක්. යෝගාවචරයෝ දැනගත යුතු එකක්. අපිට යමක් බෞසුත භාවයක් පොතේ දැනුමක් එහෙම නැත්නම් අසුවිරු ඥානයක් එන්න එන්න උනන්දුවක් මිසක්කා මොනම විදියකින් හෝ දෙකිරි දහරුවක් මොනම විදියකින් හෝ වික්ෂිප්තා වික්ෂිප්ත භාවයක් මොනම විදියකින් හෝ පසුබෑමක් වුණා නම් කරුණාකර මතක තියාගන්න අසත් ධර්මයක් කියන. සත් ධර්මයේ හැම වෙලාවෙම උනන්දු කරවන සුළුයි. ඒ නිසා අපි ඊට ඉස්සලා කියපු ಗುಣ ටික වඩ아가න එනකොට අපිට নানা ආකාර දේවල් নানা ආකාර තැන් වලින් අහන්න ලැබෙනවා. ඒ අහන කොයි එකේ වුණත් Tamanට ආවස්තික වටිනාකමක් තියෙන, අවස්ථානුකූර්ණ වටිනාකමක් තියෙන ඒක උනන්දු කරනවා නම් විතරයි. මොකද සද්ධර්මයේ කවමදාකවත් මොනම හේතුවකින්වත් විරිවන්තසයන් දමෝ නායන් දමෝ කුසීතස්ස කියලා කම්මැලිකමක් සැකයක් කුසීතකමක් උපදවන්නේ නැහැ. ඒක නිසා බණක්ද බයිලාවක්ද කියලා තේරුම් ගන්න පුළුවන් වෙන්නේ බණක් නම් උනන්දු කරනවා. මේ බයිලා කතාවල් වලට තමයි ආවට පස්සේ මිනිස්සු දෙකිරි දාරු වෙන්නේ. මිනිස්සු අපි කියනවා ඔළුව අවුල් වෙනවා කියලා. එහෙම නැත්නම් වික්ෂිප්ත භාවයටපත් වෙනවා. එචා තමනුත් දැනගන්න ඕන කවුරු මොන જાතියෙන් කිව්වත් තමන්ගේ භාවනාවට උනන්දු වෙන කතාවක් නේ ඒක සත්‍ය ධර්ම විශේෂ කාරණා. මොන જાති විග්‍රහ කරලා හරි කමන්නේ කවුරු හරි දොස් කියන බනින Tamanට බැන ගන්න පශ්චාත්තාප වෙන දෙයක් කතා කරනවා නම් ඉතින් ඒ වෙලාවට ඒක අසද්දායි. ඒ විෂිකරාට කිසි පාඩුවක් වෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා මේ ධර්ම પરම්පරාවෙත් පෙන්නනවා යම් වෙලාවක සුත ධරෝ සුත sannичයෝ කියන විදිහට අසු විරු දේවල් හිතේ දරාගෙන ඒක දිනුපවුණු කරනකොට ඊ ගාවට එන්නේ මේ වීර්ය චෛතසිකේ. ඒ වීර්ය චෛතසිකේ සතර සම්‍යක් ප්‍රදාන වීර්ය මෙතන මේ කතා කරන්නේ. ඒ සතර සම්‍යක් ප්‍රදාන වීර්යයේ දෙකට කඩලා මේකේ පෙන්වන්නේ නූපන්න කුසල් නොයිපද වීමත් නූපන් කුසල් ඉපද වීමත් කිය. සතර සම්‍යක් ප්‍රදානට හතරටම කඩලා පෙන්නනවා. උපන්න අකුසල් නොයි නූපන්න කුසල් නොයිපද වීමත් උසල් උපන්න කුසල් බහැර කිරීමත් නූපන් කුසල් ඉපද වීමත් උපන් කුසල් දිනු පවණු කිරීම. ඉතින් මේක මේ නූපන්න කුසල් නොයිපද වීමේ කෘත්‍යය හුදු පෘ탁ජනයෙකුට හුතු කාම ලෝකේ වාසය කරන මනුස්සයෙකුට පුළුවන් වෙයි කියලා උගන්නේ එකම ආගම බුද්ධ ආගම විතරයි. තාම නූපන්න අකුසල් නොඉපදීමේ හැකියාවක් අපේ ස්වච්ඡන්දයට තියෙනවා. ඒ වගේම උපන්න අකුසල් ගෙවන් දැමීම කර දැමීමේ ක්‍රමිකුත් මේ මේ සාසනේ තියෙනවා. ওই දෙක තමයි සාසනේ මුරගල එලිපත්ත ඒක තමයි ਸਰවචන සඳහන් කරන්නේ සබ්බ පාපසා කරනම් කියලා. අපි අකුසල් නොකිරීම තමයි සාසනය කියන්නේ. අද මේක පුදුමාකාර විදිහට කුසල් කිරීමේ පැත්තකට හරවගෙන පුදු පටලවිලා පටලවන් තියෙන මේක ආගම විශ්ින් වබාගෙන කණ්ඩ කරපු දෙයක්. කවදා සිංහලයට වුණාද කියලා කියන්න බෑ. මොකද ඒ තරම සිංහලයා මේක හරියටම හරියට දැනගෙන අනුරාධපුර යුගයේ වෙනකොට ස්වර්ණමය යුගයක් ඇවිල්ලා තුන ලෝකෙටම ධර්ම දෙන තරමට. මොකද එදා බෞද්ධයා කෙරුවේ අකුසල් නොකර සිටීම පමණයි. ඊට පස්සේ මේ নানা ප්‍රවියසන විදේශ ආක්‍රමණ බැමිණිටියා සාය දුක් කරදර නිසා කුසල් අකුසල් නොකර සිටින පැත්තක දීදී කුසල් කිරීමක් ඉතරට දාගත්තා. මේක තන්නේ කරම ආයන ආభాෂයක්. අද තියෙන තන්නේ කරම ආයන බුද්ධ ආගමක ලංකාවේ. ඔක්කොමලා කුසල් කරනවා. ඔක්කොම ලකුසල් කරනවා ගොනා ඉස්සරහට දාල් දෙනවා කරත් ඉස්සරහට දාල් දෙනවා ගොනා පස්සට දාලා. ඉතින් ඊට පස්සේ ඉතින් ගමන කොහෙද කියලා හිතා ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඒ විදිහට මේ ශාසනික වැඩ කරනකොට අකුසල් නොකිරීම තමයි කල යුත්තේ. ඒ දෙයටයි බහුසුත භාවය උදව් කරන්න ඕනේ. තා ඇසුවිරු ඥාන වලින් පෙන්වන්න ඕනේ ඔබ මොනවා කරුවත් අකුසල්. මොකක් නොකර හිටපන්. මොනවා කෙරුවත් අකුසල් මොකට නොකර හිටපන්. ඕක කිව්වොත් එහෙම රේඩියෝ එකේ මාරි මේ ගල් ගහයි අපිට අද. මොකද ඔක්කොමලා උඩ දාන මොනවදෝ කරනවා. කරන කරන්න කරන්න පැටලෙනවා. ඉතින් කවදද මිනිස්සෙකුට කවදද යෝගාවචරයෙකුට කවදද වික්ෂු වික්ෂුණී උපාසක උපාසිකා කෙනෙකුට භාවනා කරනකොට නූපන්න කුසල් නොයිපද වීමේ චිත්ත වාරේ නූපන්න කුසල් නොයිපද වීමේ විපස්සනාව නූපත්න කුසල් නොයිපද වීමේ සතිය නූපන්න කුසල් නොයිපද වීමේ අප්‍රමාදේ පහළ වෙන්නේ කියලා බැලුවොත් ඒක බොහෝ වැදගත් සම්දිස්ථානයක්. යෝග ජීවිතය ඊටාම වැදගත් සම්දිස්ථානයක්. එතෙන්දී යෝගාවචර සංස්කාර කියන පදේ තේරුම් ගන්න. ඒ සංස්කාර වලින් ඒ සංස්කාර සංසිත වීම සඳහා ක්‍රියාත්මක වෙනවා කාය සංකාර, වචී සංකාර, මනෝ සංකාර වශයෙන්. ඉතින් ඒකට සමාධි ශික්ෂා, ප්‍රඥා ශික්ෂා කියලා කියනවා. ඉතින් මේකට යොත්තේදී යෝගාවචරයා මේ සති අප්‍රමාද කියන කොන්දර තේරුම් අරගෙන උත්සාහ කරලා බලනවා මේ කය නියෝජනය කරන අත්‍යන්ත ලක්ෂණයක් අරගෙන ඉඳගෙන ඉන්නකොට නම් හුස්ම පොද එහෙම නැත්නම් පිම්බීම හැකිලිම වගේ දෙයක් එතන මේ ඉඳගෙන ඉන්නවා කියන දැනීම නැත්නම් සක්මන් කරනකොට මම ඇවිදිනවා කියන දැනීම නැත්නම් වම දකුණ අරගෙන ඒක ඒ ක්‍රියාවලිය පුළුවන් තරම් සංසිඳවන්න බලනවා. ආස්වාස් ප්‍රසවාසයේ සංසිඳන තාක්කල් කරනවා. පිම්බි මහැකිලිම සංසිඳන තාක්කල් කරනවා. සක්මන කරන කෙනා ඒක ඉබේ කරන මට්ටමට ඒකට අපි කියනවා අනායාසයෙන් කරනවායි කියලා. නැත්නම් ස්වයංක්‍රීයව සිද්ධ වෙනවායි කියලා. නැත්නම් නිකන් හුදු gediya පිටින් ඇවිදින බව දැන ගන්න තැනට යනකම්ම සක්මන්ට යනකොට තේරෙනවා දැන් මේක කරනව නෙවෙයි කෙරෙනවා. ඒක දිහා පූර්ණ අවධිකෙන් බලනකොට තේරෙනවා මේ කාය සංස්කාර කියලා මේ කය හසුරවීම එහෙම නැත්නම් කය ක්‍රියාකාරකම් ඔක්කොම නතර කරලා ඒක දිහා අවධියෙන් 100ක් බලන ඉන්නකොට තේරෙන්න පටන් අර ගන්නවා ක්‍රියාකාරකම් විතරක් නෙවෙයි. එතකොට ශරීරයේ සිදුවෙන මේ පැවතුම සඳහා සිද්ධ වෙන පරිවෘත්තීය ක්‍රියාපව. එතන මේ භවගාමි ක්‍රියාපව ඒක දේශ බලහිනෝට අඩු වෙනවා. කොටිම කියනවනම් ශරීරයට අවශ්‍ය කරන ඔක්සිජන් ප්‍රමාණය පව අඩු වෙනවා. තමන්ගේ රුධිර දහවණය පුළුවන් තරම් හැමේ ඉඳලා මධ්‍ය සුසුම්නාව දක්වා අඩු වෙන්න පටන් ගන්නවා. ශරීරය එහෙම ගලක් බවට පත් වෙනවා. ඒ කියන්නේ ඒවා හිතලා කරන දේවල් නෙවෙයිනේ අපි ලී ගලනවායි කියන එක. හුස්ම ගන්නවා කියන එකත් හිතලත් කරනවා හිතත් කරනවා ඔක්කොම තම්පත් වෙන පට. ඒතකොට තියෙන පටන් ගන්න මේ කාය සංස්කාර සංසිඳනවායි කියලා කියන්නේ ආස්වාස් ප්‍රසවාස සංසිඳිය. ඉතින් මේ ආස්වාස් ප්‍රසවාස සංසිඳ වීම සඳහා වැර කරනවා. ඊගාට පෙන්න හදාන්නේ මේ වීර්යයටනේ. වීර්ය කරනවා කියනකොට ආරම්භයේදී විතරයි වීර්ය කරන්න ඕනේ. ඒක ආරම්භ ධාතු වීර්ය මැදට යනකොට ඒ කෙරෙන්න පටන් ගන්නවා. ආනාපානේ සංසිඳන පටන් ගන්නවා මෙනෙහි නොකර. වම දකුණ සක්මන මෙනෙහි නොකරම ඉබේ වෙන්න පටන් ගන්නවා. අන්න මේකට අනුග්‍රහ කරන්න තමයි සුතමේ ඥානය අවශ්‍ය කරන්නේ. මෙන්න මේකට අනුග්‍රහ කිරීම තමයි මේ වීරියේ අර දාඩිය දාන දත් මිටි හපාගෙන කරන දේ ටික කාලයක් යනකොට ඉබේ සිද්ධ වෙන තැනට යන්න පටන් ගන්නවා. එතකොට යෝගාවචරය මෙතෙක් කරපු භාවනා අත්දැකීම් අත්වැරදි හරහා තේරුම් ගන්නවා මේක පොරකාල කරන්න පුළුවන් දෙයක් නෙවෙයි අවශ්‍යක පරිසරය දීලා ඒකට නිෂිනින්ද වැඩෙන්න දෙන්න ඕනේ ඒකට මයි භාෂාවෙන් මම කියන්නේ වැල යන පැත්තට මැස්ස ගහලා දෙන්න ඕනේ ඒකට තමයි තේරෙන්න බණ මේක ඉබේ සිද්ධ වෙනවා ආන්න ඔය කටත් සිද්ධ වෙනකොට ඒකට අපි කියනවා කාය සංස්කාර සංසිද්ධ වෙනවා කියලා ඉතින් මේ කටයුත්ත වෙනකොට ඒ කියන්නේ මේ කාය සංස්කාර සංසිඳනවා කියලා මේ කියන ආස්වාද ප්‍රසවාස සංසිඳනකොට වචී සංස්කාර සංසිඳිලා තිබිය යුතුයි කියන පදනමක ඉන්නවා අටුවාචාන් වහන්සේ. ඒක මම හිතන්නේ චුල්ල වේදාල සූත්‍රයෙන් ගත්ත සාක්ෂියක් වෙන්න ඇති. එතෙන්ට යනකොට මෙනෙහි කිරීමත් නතර වෙලා ඉබේ වෙන්න පටන් ගන්නවා. ඊට පස්සේ තමයි යෝගාවචරයට මේ පස්සම් බයං කාය සංකාරං අසසි සාමිති සික්ඛති පස්සම්බයං කාය සංකාරම් පස්සසි සාමිච්ච සික්ඛති කියලා මේ පදයේ සතිපට්ඨාන සූත්‍රයේ සඳහන් වෙනවා. ඊට පස්සේ යෝගාවචරයට පීටි සුඛ පටිසංවේද වෙලා චිත්ත සංඛාර කියන එක තේරෙන පටන් ගන්නවා. හිත ඇතුලේ විශාල ගොජයක් තේරෙන පටන් ගන්නවා. අර කය හොඳට සංසිඳිලා බලාගෙන ඉන්නකොට මේ tire අයින් කරපම ඇතුලේ tire පේනවා. මේ හිත ඇතුලේ පුදුමාකාර ගොජයක්. ඒක නිකන් ත්‍රිපුණට වැඩිය වැඩි වෙලා පේනවා වගේ නලියන ගතිය, ගොජ දාන ගතිය වැඩි වෙලා වගේ පේනවා. ඒකටත් යෝගාවචරයට ආනාපාන කරපු දේ වගේ කරබනේ හිටියොත් පස්සාම්බයං චිත්ත සංකාරං කියලා මේ චිත්ත සංස්කාරය එහෙමම මේ මැටි කලවම් කරපු වතුර වීදුරක් කබඩයක් උඩ තිබ්බහම අර මැටි හිමීට හිමීට හිමීට හිමීට තැම්පත් වෙනවා වගේ මේකත් තැම්පත් වෙන්න ගන්නවා. ඒතකොට යෝගාවචරය දන්නවා දැන් මේ චිත්තක්ෂණේ මේ විදිහට මේ තැම්පත් වෙන චිත්තක්ෂණේ හොඳටම තමයි දන්නවා මගේ හිතේ තියෙන මෙතන කියලා ඒ චිත්තක්ෂණේ අලුතෙන් ආය කර්ම රැස් වෙන්නේ නැහැ. නූපන්න අකුසල් නොයිපද වීමේ ක්‍රියාවලිය තියෙන මොකක් කර නොකර ඉන්න වෙලාවක්. ඉතින් මේකයි අපි පින් කරන වෙලාවක දෙක සංසන්දේ කරන පිනක් කරන වෙලාවක අපි කොච්චර කැළඹිලා කොච්චර ඇවිස්සීලා මේ සංවිධාන කටයුතු කර කර ඉන්නකොට මේ දෙක අතර සංසන්දනයේදී යෝගාවචරයාගේ සතිවන්ත කෙනාගේ අප්‍රමාද කෙනාගේ සාසන කටයුත්තත් යෝගාවචරකමක් නැතිව බුද්ධාගම ළඟන කටයුතු කරන එකනත් අතර ලොකු වෙනසක් දැක ගන්න පුළුවන්. ඒක මගේ ජීවිතය තුළ මම එච්ච ලොකුවට දැක්කේ නැහැ මොකද මම එදත් පින්කම් වලට සම්බන්ධ වෙච්ච කෙනෙක් නෙවෙයි නිසා. බාහන කරන්න ඉස්සල්ලත් මට නිකන් මොකද්ද ඇලර්ජික් ගතියක් තිබ්බා දෙනකත් එක්ක ඉන්නකොට. පින්කම් වලට යනකොට මට තේරෙනවා මේ මේක තමයි මෙහිට වැඩි හොඳයි කතෝලික ආගම. මොකද හරිම සංවිධානයයි. අපේ වගේ ඇනාගැනිලි මොකුත් නැහැ. කතෝලික ආගමට දුන්නා පින්කමක් කරන්න කියලා මේට ලස්සනට කරනවා. බෞද්ධයකින් කොපි කරගෙන තියෙන පළුවයි ඒ නිසා අනාගෙන දාඩිය දාගෙන වැඩේ කරන්නේ ඊට මෙතෙට නේද පැත්ත කරලා නිකන් ඉන්නේ ඊට පස්සේ මේක අහුණාට පස්සේ මේ තැම්පත් කරන ගතිය ඒකත් මට අමාරුයි මොකද මම හරියට දඟලන මිනිස්සෙක් පස්සේ අන්තිමට මේක අහුණාට පස්සේ මට තේරෙනවා මේ බුද්ධ ධර්ම සහ බුද්ධ ධර්ම වෙන් කරනවා කියන එක ලේසි නෑ කෙහෙල් ගෙඩියක පොතු අරින්න බෑ ඉදෙන්නේ නැතුව ඉදෙන්නේ නැතුව පොතු අරින්න ගියොත් අමාරුයි ඉදුණට පස්සේ පොතු වරින් නැතිව කෑවොත් ඒත් තකතිරුයි. ඊටසේ පොත් ඇරලා කණ්ඩෝ. මේක තේරුම් කරලා දෙන්න බෑනේ අද. මොන තාරෙන්වත් බෑ. විශේෂයෙන්ම බෞද්ධයාට බෑ. ඉතින් ඒක නිසා හොඳ ලස්සන දර්ශනයක් තියෙනවා මේ බෞද්ධය වැඩ කරන දිහා බලනකොට නූපන්න කුසල් නොයිපද වීමේ කටයුත්ත සහ ඊට පස්සේ තියෙන උපන්න කුසල් ප්‍රහාණය කිරීමේ කටයුත්ත උපන් අකුසල් ප්‍රහාණය කිරීම කටයුතු පිළිබඳ පොඩ්ඩක් අපි ඉස්සරහට ඉන්සල මතක් කරගත්තොත් අපි හිතමු අපි භාවනා කරනකොට අර වගේ හිත තැම්පත් වෙගෙන ඉන්න එක පාට අපි අදවල් සාකච්ඡා කරා වගේ හිත වෙන අරමුණකට යනවා. හිත යනවා කාම අරමුණකට. හිත යනවා එක්ක සද්දයකට. හිත යනවා වේදනාවකට. එතකොටම අපි දැනගන්නවා මේ මෙතෙක් වඩපු සතියේ ආනුභාවයෙන් මම ඉන්ඩෝනේ ගෝචරජ්‍යත භූමියේ නෙවෙයි දැන් ඉන්නේ අගෝචර භූමියක ඉන්නේ කියලා තේරෙනවා. තේරෙනකොටම යෝගාවචරයට පුළුවන්කමක් තියෙනවා. එහෙම නැත්නම් ඒක ඉබේ කරනවා ආපහු අර හිත ලැජ්ජ බයක් ඇති වෙලා ගෝචරාජ්‍යත් භූමියට එනවා. ඇවිල්ලා බලනකොටම ඒ යෝගාවචරයට තේිනවා මං කොච්චර කිවිසගෙන හිටියත් සිල් අරගෙන හිටියත් tempත් වෙලා හිටියත් මගේ හිත මේ ගෝචර භූමියෙන් පිට පයින්නවා. ඒ පිට පැනීම නිසා පිටප ගැනීම ගැන කල්පනා කරනව පශ්චාත්තාවයක් එනවා. නුරුස්නා ගතිය කරන ඕනෝකටයි කියන්නේ අකුසලයේ කියලා. හිත පිට ගියාට පශ්චාත්තාවයක් නැත්තම් ඒ උපදින අකුසල් එහෙම අහෝසි වෙනවා. කාට හරි පුළුවන් නම් හිත පිට ගියා කියලා දැනගෙන පශ්චාත්තාප නොවී ඉඳ ඒකට බුදුම පඬිස්සංශ කියනවා මේ උපන් අකුසල් අහෝසි කරන ක්‍රමය, ගෙවම් කරන ක්‍රමය. ඒක කොහොමද සාතික් කරන්නේ? ඒ යෝගාචර තේනවා මේ සද්දට යන්න ඉස්සෙල්ලා මං හිටියේ සතියේ සද්දේ ගියා දැනගත්ත දැන් ආයස්පරයක් මං ආවේ සතියේට පශ්චාත්තාපේ නැහැ කියලා. එතන මම කාම අරමුණකට හිත ගියා. දැන් දන්නවා මේ කාම අරමුණ මට ගැලපෙන්නේ නැහැ කියලා. මේ හිතේ නුරුස්නා මේ නැහැදිච්ච ගතියනේ. ආපහු ඇවිල්ලා තමන් අර මූල අරමුණට ගේන. තමන්ගේ මූල කර්මත්තාන්ට ගේන. සක්මණේන සක්මණට ගේන. කිනාවට පස්සේ යට හැරිලා බලලා කියන්න පුළුවන් හිතක පිට ගියා. තතියත් කැඩෙන්න ඇති. නමුත් හිත පශ්චාත්තාපේලා නැත්තම් එතන උපදින තියෙන අකුසල් ඔක්කොම අහෝසි වෙනවා. මෙන්න මේක දැනගත්ත දවසේ යෝගාචර මේ රහස නිවන් දැක්කා වගේ. ඉති කුසල් එනවා. ඒක මේ හොදලා දෙන්න පුළුවන් තින්තකින් ඇඳපු චිත්‍රයක් වගේ වතුර ටිකක් ගාලා මකන්න පුළුවන්. කළු ලෑල්ලක ලියපු එකක් වගේ ඩස්ටරයක් දාලා මකන්න පුළුවන්. පැන්සලක ලියපු එකක් වගේ ඉරේසරයක් ගාලා මකන්න පුළුවන්. මේක දන්නේ නැතුව මේකට පශ්චාත්තාප වෙන්න ගත්තොත් ඔක මණ්ඩි මිදෙනවා. මිදිලා මිදිලා කර්ම රැස් වෙන්න පටන් ගන්නවා. දවසට කොච්චරද කියලා කියන්න බෑ. ඉතින් කවදා හරි යෝගාචර දැනතු අකුසල් නොකර සිටීම සහ උපන් අකුසල් උපදින් ඉඳී තියෙන අකුසල් මේ එන්න හොඳට තියේදිත් ඒව ගණන් ගන්න පශ්චාත්තාප වෙන්නේ. තමන් නැවත ඉක්මනට සතියට ඊට ගෙනාලා සතිය අරගෙන යන්න දන්නවනම් එයාට තේරෙනවට ජම්ම ගතියට කර්මජ හේතු නිසා චිත්තද හේතු නිසා උතුජ හේතු නිසා ආහාර හේතු නිසා කර්ම ගලනවා. හැබැයි මම අයිතිවාසිකම් කියන්නේ නැහැ. මම නැවතත් සතියට යනවා. මම නැවතත් ගෝච රජ්‍යත්ව භූමියේ සරණ වෙනවා කියලා යනකොට අර තීරණ පටන් ගන්නවා මේ චිත්තක්ෂණේ ඉන්නකොට ගෝච රජ්‍යත්ව භූමියේ අකුසල් වෙන්නෙත් නැහැ. අකුසල් වල ඊ පහරවල් වදිනවා මේකට. හැබැයි එකක්වත් බදා ගන්නෑ. සමාදම් වෙන්නේ හැලෙන්න පටන් ගන්නවා නිලුම් පතකට වැටිච්ච වතුර කඳුලක් වගේ. එතකොට තේරෙන පටන් ගන්නවා මේ සද්ධර්මයේ ජීවත් වෙන සුළුයි. ඒකට බහුසුත භාවය අවශ්‍යයි. ඒකට වීර්ය අවශ්‍යයි. ඒක නිකන් වෙන්නේ නැහැ. කරගෙන කරගෙන යනකොට ඒක තේරෙනකොට ඒකත් ඉබේ සිද්ධ වෙන්න පටන් ගන්නවා. හිත පිට යන එකත් අඩු වෙනවා. ගියයි කියලා කරකට කනගාටු වෙන්නේ නැහැ. කනගාටුනොත් ආයේ අරමුණට ගන්න බැරි වෙනවානේ. කරබන කියලා ආයේ අරමුණට තියලා කොච්චරලා අරමුණ යන්න පුළුවන්ද කියලා බැලුවොත් තමයි තේරෙනවා පිට යනවා. සසර කෙලිස් ගතියට. නමුත් ඒක පශ්චාත්තාප වෙන්නේ නැහැ, සමාදාන් වෙන්නේ නැහැ. එතකොට යෝගාචරයට තේරෙන පටන් අරගන්න මේ හිතක මේ තියෙන කඩප්පුලි ගතිය කෙලස් ආරේ. එහෙම නැත්නම් අපි කියනවා සංසාරගත පුරුදු කොච්චර බලවත් වුණත් මේට කාලයක් යනකොට තේනවා කොච්චර ගෙනියන්න හැදුවත් නොමකට මගේ හිත මගේ හිත සතිය දැන් එන්නේ එන්නේ වැඩෙනවා කියලා ඒ යෝගාවචරයට තේරෙන පටන් ගන්නවා මම මෙතෙක් කල මගේ චරිත ලක්ෂණේ අනුන් එක්ක හැසිරීම මං ගැන අගේ කිරීම සේරම කෙරුවේ අකුසල් මත දැන් මං දන්නවා අකුසල් නොවෙනව නෙවෙයි සමාදම් වෙන්නේ මං ඒ වෙනකොට පුළුවන් තරම් කුසල් කරන කුසල් පින්වන්ත පුරුෂයෝ සද්ධර්මයේ ඒ පරිසරයකට වෙලා පුළුවන් තරම් මේක වඩනවා වඩනකොට තේරෙන පටන් ගන්නවා හිත ස්වභාවයෙන්ම තින්වන්තයි හිත ස්වභාවයෙන්ම ලස්සනයි කියලා. මේ ඇසුරෙන්මයි නරක වෙලා තියෙන්නේ. ආభాසයමයි. ඒක බුදුරජාණන් වහන්සේ සඳහන් කරන්නේ පබස්සර මිදම් බික්ක වේචිත්තං ආගන්තුකේ උපක්කලිට්ඨේ උපක්කලිට්ඨ මේ ආගන්තුක උපක්ලේශ එන්නේ පිරිස ඇසුර කිරීමෙන්. ඒක කාල් මාක්ස් තුමා කිව්වා. මනුෂ්‍ය ස්වභාවයෙන් හොඳයි. මේ පන්ති සටන නිසා අපි පෙළෙනවා. ඒ නිසා අපිට දුක එනවායි කියලා. මේ ස්වභාවයෙන් හිතේ තියෙන මේ ප්‍රකෘති ලස්සන ප්‍රකෘති පින අපි ඔක්කොගෙම සමානයි. ඇසුරු කරන නිසා අපි එක එක එක එක විදියට මේක කච්චල් බැඳලා තියෙනවා මලකඩ බැඳලා තියෙනවා. ඒ නිසා කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් මේ භාවනා කරලා මේ ස්වභාවික හිතට පිපෙන්න ඉඩ දුන්නොත් කුසලයක් ඒක. ඇසුරට ගියොත් බුදුජානසේ සඳහන් කර තිනවා තිත්‍ය තිත්‍ය සාහක භික්ෂු භික්ෂුණී රාජ රාජ මහාමාත්‍ය ඕනම කෙනෙක් කෙලසෙනවා. ලේසි නෑ කියලා අර සුද්ධ කරගත්ත ඒ ඒ පිං හිත චිත්ත වීජ නඩත්තු කරන්න අමාරුයි. ඒ නිසා තේරෙනවා එදාට මේවා කොහොල්ල වාගේ. එල්ලි එල්ලි එන්නේ. කවුද එන්නේ මේ ප්‍රිය ඇත්තෝ? නෑයෝ. තමන් උදව් කරපු අය. ගලවන්න බෑ. ඒ කට්ටිය එන්නේ බොහොම අනුකම්පාවෙන්. ඒගොල්ලෝ එන්නේ ඇත්තටම අහිංසකව තමයි. නමුත් අර ඉන්න මනුස්සයලා තියෙනවා මේක කොළහඳ පස්සෙන් එළවණු බේරන්න බෑ. ඉතින් එතකොට ඒ ගන්න ක්‍රියාවලියක් තියෙනවා. පොල්තිල් ලතේ ගහන කොස් කපන ක්‍රියාවලියක් තියෙනවා. ඒක තියෙන තේරවාදේ විතරයි වෙන කොහොක්වත් නැහැ. දැනගත්තට පස්සේ ඉමීට අයින් කරන්න ඉගෙන ගන්න ඕනේ. අයින් කරනවා කියලා කියන්නේ තරහකට හරි මේ නෙවෙයි. දරුවා කිරෙන් වරනකොට අම්මා තරහට නෙවෙයිනේ තනිය දෙන්නේ නැත්තේ. ඌ වෙන දෙයක් කාලා පුරුදු වෙන්න ඕන. මොකද ඊගා බබාට තනිය දෙන්න තියෙනවා. කිරෙන් වර්ණා වගේ එකක් වෙනවා. ඒකට යෝගාවචර කුසලතාවයක් දිනු කරනවා. මේ කොච්චර සෙනගෙක් හිටියත් ඇලි ගලි වාසය කරන්න එපා. අසුචි කන්දක ඇවිද්දට ගෑවෙන්නේ නැති වෙන්න ඉන්න දානවා. ඒක බුදුරජාණන් වහන්සේ නිවන් දකින්න ඉස්සලා දවසේ බුදු වෙන්න ඉස්සලා දවසේ හීනකින් දැක්කා. අසුචි කන්දක හිටියට ගෑවෙන්නේ. අන්න එතෙන්ට යනකොට තියෙනවා කුසලතාවය කියන එක මොකද්ද කියලා. අපි මෙතෙක් කරලා තියෙන්නේ මොකද්ද? අපි මෙතෙක් කරලා තියෙන්නේ මේ ප්‍රියයන් හිතවත්තු වැඩි කරගෙන ප්‍රිය වස්තු වැඩි කරගෙන පුදුමාකාර කර්ම රැස් කෙරෙලා. දැන් තේරෙනවා ඔච්චර අපේ ජීවිත පැවැත්මට ඔච්චර දේවල් ඕනේ නැහැ. මෙච්චර සුඛෝපභෝගී වෙන්න ඕනෙත් නැහැ. මෙච්චර පාරිභෝගිකත්වයක් අවශ්‍යත් නැහැ. ප්‍රයෝජන සලකලා වැඩ කෙරුවොත් බොහෝම සුළු ප්‍රදේශයකින් යපෙන්න පුළුවන්. ඒකට කුසලතාවයක් කියලා කියන්න පුළුවන්. අන්න එදාට තේරෙන පටන් ගන්නවා ලැබිච්ච මනුස්සාත්ම භාවය අපිට මේ පින්වන්ත විදියට ගත කරන්න වෙනම කුසලතාවයක් වුණ එකට වීරියක්ම තමයි. ඒ මොකද හේතුව මේ මෙතෙක් කල් අපි වංචනිකව තණ්හාව වඩන, දුක්ඛිය වඩන, මාන්‍ය වඩන දේවල් තමයි අපි නෑදෑයෝ කියලා, වස්තු කියලා නිශ්චල චංචල දේපල කියලා ලාභ කීර්ති ප්‍රශංසා කීර්ති කියන ඔක්කොගම ලැබලා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඌ අපේ පිටිපස්සේ ලෝනවා. ඊට පස්සේ අයින් කරන්න බෑ. ඒකට කුසලතාවේ තේරුම් ගත්තට පස්සේ තේරෙනවා ඒ යෝගාවචරයට තේරෙනවා තාම ශාසනයක් තියෙනවා. තාම කැලවල් තියෙනවා. තාම ගස්මුල් තියෙනවා. තාම ශූන්‍යාකාර තියෙනවා. හැංගියන් හරියට මුර්ගසම් වැස්සෙන් හදනවා තෙමුනොත් ඔක්කොම පේන්නේ සර්පයෝ සත්තු ආගේ අහුවෙන අහුවෙන දේ ආයුධය වගේ ගහ ගන්නවා කා කොටා වැටෙනවා බුනුතෙමි බේරියන් පැත්තකට වයන් කියලා අර වඩා ගන්නලද කුසලතාවය ඒ පුංචි ඉඩපාඩුව භාවනායේ පරිපූර්ණා බීයෝ භාවය වැඩෙන්න දියුණු කරන්න පටන් ගන්නවා. ඒ කියන්නේ බිස්නස් එක හරිනම් ඊට පස්සේ බිස්නස් එක වැඩි වැඩි ලාභ ලබන්න කටයුතු කරනවා කියන උපදේශ ටික ගුරුවරයෝ ගාව තේරවාද ශාසනය කොච්චර දෝ තියෙනවා. කිසි කෙනෙක් කවදාකවත් ඒ පොතක් දිගාරින්නෙත් නෑ බලන්නෙත් නෑ. මොකද ඒවා ලාභයට සත්කාරට සම්මාන සිලෝකෙට නෑ. ඒ නිසා සරුවචාන්සේ දේශනා කළා තියෙනවා අඤ්ඤෝයි බික්කවේ ලාභ සත්කාර සම්මාන සිලෝකෝ අඤ්ඤෝයි නිබ්බාන ගාමිනී ප්‍රතිපදා. නිවන් ගාමී ප්‍රතිපදාවේ සම්පූර්ණ අනිත් පැත්තේ තමයි ලාභ සත්කාර සම්මාන සිලෝක කතාව තියෙන්නේ. ඒ නිසා අපි ළඟ පුදුම ඇබ්බැහියක් තියෙනවා මේ ලාභයට සත්කාරයට සම්මානට සිලෝකේට. ඒක වළක්වන්න මේක ඥානගත දෙයක්. ඒකට තමයි අපි මේ යන්ත්‍රේ හම්බෙලා තියෙන්නේ බෝ කරන්න තමයි. බෝ කරන්නේ මොකද? ලාභ සත්කාර සම්මාන සිලුකත් බෝ කරනවා. බෝ කරන්නේ උත් බෝ කරනවා. ඒකට අනිත් පැත්තට යන එකට තමන් ළඟ තියෙන මේ විවේකය, මේ හුද්ධකලාව, මේ විස්රාමයේ මේ සතුට වැඩෙන ක්‍රමයට බලනකොට අපි නොදන්නවට වැඩි විශාල ප්‍රදේශයක් මේක තේරුම් අරගෙන අදත් මේ අපේ ඉන්න සංකර සමාජෙත් හුදකලාවේ ගත කරනවා. විවේකීව ගත කරනවා. විශ්‍රාමිකව ගත කරනවා. අර කලබල ලෝකේ ඉන්නකොට අපිට පේන්නේ නැහැ එහෙම දෙයක් තියෙනවා කියලා අපිට පේන්නේ ලෝකේ විනාශයි විවරයි ලැජ්ජ බයක් ඇත්තෙම නැහැ මේ මේ නරක නරක දේවල් වෙනවා ඒක නමුත් අර පැත්තෙන් බලනකොට පේනවා වෙන්දට වැඩි මිනිස්සු ප්‍රමාණයක් මේකට බොහෝම උනන්දුයි කියන්නෙත් නැහැ කරන්නෙත් නැහැ ආගමක නමක් කියන්නෙත් නැහැ ඒගොල්ලෝ විවේක වෙලා අන්න මෙතෙන්ට යනකොට තේරෙන පටන් ගන්නවා මේ බෞසුත භාවය ලබන්න ඕනේ මොකටද? වීරිය කරන්න ඕනේ අපි මොකටද කියලා. ඒ වීර්ය කරන්න ගියාට පස්සේ ඒ විදිහට අවස්ථානුකූල වීර්යක් මෙතන තියෙන ආරම්භ ධාතු වීර්ය, නික්කම ධාතු වීර්ය, පරක්කම ධාතු වීර්ය කියලා වීර්ය තුන් පොලක ඇත්තටම විපරිණාමයකටපත් වෙනවා භාවනා යෝගාවචර ඉදිරියට යනකොට. නමුත් සත්‍තිස් බෝධිපාක්ෂික පැත්තෙන් බැලුවොත් නම පොලක වීර්ය තතහන් වෙලා තියෙනවා. සතර සම්‍යක් ප්‍රදාන් වීර්ය ඊට පස්සේ ඉරියේ 이르දිපාදය ඒ හතරකට කඩලා පේන ඊගාට 이르දිපාදවල තව එකක් හම්බෙනවා චිත්ත 이르දිපාද කියලා විරිය ඉරිපාද කියලා ඊට පස්සේ විරිය ඉන්ද්‍රිය විරිය බල විරිය බොජ්ජංග විරිය අංග වශයෙන් මේ මුළු සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වල වැඩිම සඳහන් වෙන්නේ විරිය අපිට භාවනා කරන්න බැරි නිවන් දකින්න බැරි කුසීතයි කම්මැලි බුබ්බඩයි එච්චරම වෙන මොකක්වත්ම හේතුවක් නැහැ මේ ඔක්කොම හම්බෙලා තියෙද්දිත් අපිට නිවන් දකින්න බැරි කුසීතකම නිසා. අපි මේ මෛත්‍රී බුදුහමර දැකලා එකවර නිවන් දකින්න බලාපොරොත්තු වෙනවා මේ සාමාන්‍ය දාන ටිකක් එහෙම දීලා ෂේප් කරගෙන ඒ කුසල් ටිකට හේතු කරන්න හදනවා මෛත්‍රී බුදුහමරට මෙහෙන් අපි ළඟ බඩු තියෙනවා දෙන්න බැරිද නිවන කියලා. තටමලා බලන්නකෝ හරියයිද කියලා. එහෙම කරන්න පුළුවන් වුණා නම් මේ බුදුහමරෝ සාහුලු පුංචි හමරන්ට දෙනවනේ. යසෝදරාට ප්‍රියම්බිකාවට දෙන්න තිබුණානේ එහෙම පුළුවන් කරලා දෙන්න පුළුවන් තුනක් නෑ. රාහුල පුංචාමරොත් අවුරුදු 15ක් භාවනා කරා. ඒ ටික කරන්න ඕනේ. ඒ නිසා කුසීතකම්මයි තියෙන්නේ. බුරිම පඬිස්සනාච කියනවා ලංකාව විතර කුසීතය ප්‍රදේශයක් මෙච්චර පහසුකම් තියේදී ඇත්තෙම නැහැ කියලා වෙනම රටක. පාවොක්සයිඩ් එක නම්බුකාර විදියට කියනවා ලංකාවේ ඉන්න හුඟ දෙනෙක් පාරමිතා පිරිච්ච කට්ටිය කියලා කියනවා. ඒ නිවන් දකින්න නැත්තේ කියන එක කියන්නේ නැහැ. මම දැකලා නැහැ කිව්වා මෙච්චර පාරමිතා පිළිච්ච මේ කිව්වහම හරියටම කියලා දෙන්න පුළුවන් ශාසනයක් මේකේ තියෙනවා. බුබ්බඩකම, කම්මැලිකම, ශරීර ආසාව. ඒ නිසා ඒ වීර්ය ආවට පස්සේ එයා අර සාමාන්‍ය තිබුණු වී අපි ළඟ තියෙන සතිය ඊගාවට සාරිපුත්‍ර සඳහා ගන්නවා අඛණ්ඩ සතියක්, වේපුල්ල සතියක් අදිෂ්ඨාන කරන උදේ ඉඳලා හැන්ද වෙනකන් සතියෙන් ඉන්න. ඒකට නිදර්ශනයක් වශයෙන් කියනවා නම් අපි සාමාන්‍යයෙන් ආධුනිකයට සතිපාසලේ වගේ කියලා සතිය කියලා දෙනකොට අපි කියලා දෙනවනේ මේ සතිය කියලා කියන්නේ මේ මම දැන් මෙතන නැත්නම් එලඹ සිටි දෙයට යෙදී ගත කරන එක එන දෙයට ප්‍රතික්‍රියා නොකර හැඩ ගැහෙන්න හදන එක කියලා අපි අර සතිය හඳුන්ලා දෙන වැඩකදී අහනවා ඒ සත්‍යමත් වෙන්න හදනවා කොතනදී සත්‍යමත් වෙනවා අපි කියන මේ පරියංක භාවනාදී සත්‍යමත් වෙන්න පුළුවන් සක්මන් භාවනාදී සතුටුමත් වෙන්න පුළුවන්. දත්ම දිනකොට සතුටුමත් වෙන්න පුළුවන් කියලා ටිකක් කල් යනකොට කියලා දීලා අන්තිමට අහන්න පුළුවන් කොතනදීද සතුටුමත් වෙන්න බැරි කියලා. දවසේ කරන වැඩවල කොයි තැනකදීද කොයි වැඩේදීද සතුටුමත් වෙන්න බැරි. එහෙම නැත්නම් නිකන් අදිෂ්ඨානයක් ගන්න සතිය කඩන්ඩ කතාවත් කඩන්න බෑ. අන්ද සතිය කඩා ගන්න ඕනේ කියලා කරන්න බෑනේ කඩන්න බෑ. ඒ සතිය කියන්නේ මනුස්ස හිතේ ස්වභාවික ලක්ෂණයක්. මේක අපිට අඳුනන්නේ නැතුව කල් ගත කරන නිසා අපිට පේනවා සතිය වඩන්න වෙනමම අහවල් අහවල් තැන් වලට අරයා ගාවට යන්න ඕනේ මේ මේ තොවිල් නටන්න ඕනේ කියලා. ඇත්ත තමයි පටන් ගන්නකොට එහෙම තොවිල් නටුවර කමන්නේ. ඒකට කියනවා කැටලිටික් ඉෆෙක්ට් කියලා. එහෙම නැත්නම් ඒකට කියනවා උත්ප්‍රේරණ ශක්තිය කියලා. කවුරුහරි උත්ප්‍රේරණයක් දෙන්න ඕනේ. දුන්නට ඔක්කොටම හරියන්නේ නැහැ. අන්තිමට තේරෙනවා මේ සතිය මුළු දවස පුරාම ගන්න පුළුවන්. අන්න ඒ වගේ අදිෂ්ඨානයක් ගන්නකොට අර ඒ සතිමා හෝති පරමේන නිපක්ක සති නිපක්කේන සමන්නාගතෝ නිපක්ක සතියක්. එයා දන්නම උපදිලා තියෙනම සතියෙන්. මනුස්ස ජීවිතය ගන්න මම දැඟලුවා ගොඩක් ගිය ආත්මේ මේ ආත්මේ හම්බෙලා තියෙනවා. අපි දන්නේ ඒ නිසා සතිය හිඟ හිඟා යනවා. ආධුනික කාලේ එහෙම තමයි. පහුවෙනකොට තේරුම් ගන්න පටන් අර ගන්නවා. බුදුජානනාංශයේ මේකට සාක්ෂියක් දෙනවා නම් බුද්ධ දේශනායේදී සමිද්දි සූත්‍රේ ඒක ධම්ම සූත්‍රයේ බුදුරජාණන්සේ සඳහන් කරනවා සබ්බේ සත්තා නැහැ සබ්බේ ධම්මා සතාධිපතිය හැම ධර්මයේදීම සත්‍ය අධිපති වෙනවා කිය. අපිට හිතෙන්නේ සතියේ තියෙන මේ හුස්ම ගන්නකොට ඉඳගෙන බද්ද පරියන්කේ පద్මාසනේ ඉඳගෙන ඉන්නකොට අටසිල් ගත්තාම විතරයි කියලා. එහෙම නැත්නම් මේ සක්මන් කරනකොට විතරයි කියන්නේ හැම ලෝකේ තියෙන හැම ධර්මයකදීම සත්‍ය ප්‍රමුඛ වෙනවා. එතකොට මේ යෝගාවචරය තේරෙන පටන් ගන්නවා අර කලින් මේ කඩ කඩා වැරදි වැරදි වැටි වැටි වැටි වැටි ගිය සතියේ මේ සතිය කියන එක වඩන්න කියන දෙයක් නෙවෙයි ඒක ඒක මේ බර්ත් රයිට් කියනවා. එහෙම නැත්නම් මේ උපතින්ම හම්බෙච්ච එක. ඒක හොඳට තේරෙන්නේ අත් අවුරුදු ළමයෙකුට සතිය කියලා දෙන්න යන බෑනේ ළමයා අපිට කියලා දෙනවා. මොකද ඊළඟ ගිත සෞතු කරලා නැහැ තාම අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ. සෞතු කෙරුවට පස්සේ නම් ආය සතිය තියා ඌට සති දෙකක් හරි යනවා සතිය වැඩක් කියලා දෙන්න. පොඩි එකට කියලා බලන්න සතිය. ඌ පැහැදිලිවම කියලා දෙනවා ඔය කියන එකමයි ළඟ තියෙනවා කියලා. දැන් අපිට බැරි වෙලා තියෙන්නේ මේ ලාභයට සත්කාරයට සම්මාන සිලෝකයට ගිහිල්ලා සතිය අමතක වෙලා. අනේ එදාට තේරෙන පටන් ගන්නවා මේ නිපක සතිය කියන එක. කියන්නේ බොක්කෙන් මෙන සතිය. සතිය කඩන්න බෑ. මොනවා කෙරුවත් අපි චෝදනා කරත් මට සතිය නැහැ කියලා සතිය නැතිව දන්නේ සතියෙන්නේ. දැන් මට මේ වෙලාවේ සතිය නැහැ කියලා කියනවා නම් ඒක සතියනේ. ඒක වඩා හොඳ සතියනේ. යම් වෙලාවක කාට හරි කියන්න පුළුවන් මම මෙතන මෙතෙන් ගන්න සතියෙන් හිටියේ නැහැ කියලා. ඒක හොඳම සතිය. අන්න ඒ වගේ දෙයක් සමාදන් වෙන සතිය ඒ ඇත්තම කියනවා සතියත් අටපොලක පරිණාමයටපත් වෙනවා සතර සතිපට්ඨාන සතිය ඉන්දිය සතිය බල සතිය බොජ්ජංග සතිය සහ මාර්ගංග සතිය කියලා. මෙතන මේ කතා කරන්නේ බොජ්ජංග සතිය. බොජ්ජංග සතියක් කියා වඩන්නේ ඒ එතකොට සතර සතිපට්ඨානයේ ඉන්ද්‍රිය සතිය බල සතිය ඉක්මවලා බල සතිය තමයි අපි අර කතා කරේ හිත පිට ගියයි කියලා පශ්චාත්තාප නොවන එක. එතකොට වැඩන බොජ්ජංග සතිය බුදුරජාණන්සේ වර්ණගන්නේ සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විරාගනිෂ විවේකනිෂිතං විරාගනිෂිතං නිරෝධනිෂිතං වසග්ග පරිණාමි. සතිය වඩන්නේ විනෝදාංශයක් විදියට. සති සති සම්බොජ්ජංගම් බික්කවේ භාවේති විවේක නිස්සිතම් විවේකයෙන් වඩන්නේ ඔය තටමඬ දඟලන්න මොකක්වත් නැහැ සතියෙන් තියෙනකොට සතියෙන් තියෙන බව දාන්න නැත්තම් නැති බව දාන්න එතකොට ඒක වෙන්නේ පොඩි ළමයකට විනෝදාංශයක් වගේ මම මේ ධර්මයේ පුංචි කරලා සලකන්නවක්වත් එහෙම නැත්නම් මේ සතිය ලාම කරන්නේ ඒ තාක් ඒ වෙනකම් මේ යෝගාවචරය මහන්සි වෙලා තියෙනවා සතිය කැඩෙන හැටි දන්නවා හැදෙන හැටි දන්නවා හදලා හදලා හදලා ඒ වෙලාවේදී සතිය වඩන්නේ මේ සුරල් ගාලා බෙර ගහන්නවා වගේ. බෙර ගහන එකේ සාමාන්‍ය රබන් ගහනවා සුරල් දාලා ගහනවා කියන එක ටිකක් දක්ෂ වැඩක්. ඒ තරමටම සතිය ගිහිල්ලා විවේක නිසිතං විරාග නිසිතං මේ සතිය කැඩෙනවා. තරහ යන්නේ නැහැ. දැන් දැන් මේ මේ මම මේ මනසත් එක්ක කතා කරන දැන් සතිය කැඩෙනවා. ප්‍රශ්නයක් නැහැ ඉතින් වැඩි වෙන්න ඕනේ නේ. යත් එක්ක කතා කරන ගමන් බලන්න මේ තිබුණු සතිය යත් එක්ක ඉන්නකොට නැති වෙලා ගිය හැටි. විරාගචා නිරෝධ නිශ්චිතං සත්‍ය නික්මිලා යන හැටි පේනවා. කාටද පුළුවන් වෙන්නේ භාවනා කරනකොට මේ Taman වඩා ගන්න ලද සතිය දැන් මේ නික්ම යන හැටි බලලා සතුටු සතුටු වෙන්න එපා අඩු ගානේ. අවදියෙන් ඉන්න පුළුවන් නම් දැන් මයිලක තිබුණ සතිය දැන් යනවා. ක්ෂය වෙනවා. වැය වෙනවා. නික්මෙනවා. මේක දිහා බලන්න. මේක මහාශීසාරද සංශය වෙනම ප්‍රයත්නයක් කරන් ලියනවා එදාට යෝගාවචර තේනවා සතියත් දුක්ඛ ධර්මයක් බව ඒකත් අනිත්‍ය ධර්මයක් බව ඒකත් ඇති වෙ නැති වෙන බව දැන් යනකම් යෝගාවචරයෙන් සියලු දේ නැති කරගන්න සතිය තමයි කෝකටත් අයිලේ නිසා හැම එකටම සතිය වඩනවා නමුත් මෙතෙන්ද එනකොට ඔය පරම නේපක්කේන සමන්නාගතෝ හෝති කියනකොට එයා සතිය වඩනවා ඒක නෙවෙයි වඩු වගේ ආයුධ මල්ලේ තියෙන එක උපකරණයක් විතරයි ඒක එන වෙලාවල් තියෙනවා නැති වෙලාවල් තියෙනවා. මේ එන්නෙත් මට ඕනෑවට නෙවෙයි යන්නෙත් මට ඕනෑවට නෙවෙයි. ඒක සම්පූර්ණ හේතුඵල ධර්මයකට යන්නේ. ඒ නිසා සතියෙහි තියෙන දුක් දෙන ගතිය, සතියෙහි තියෙන අනිත්‍ය ගතිය, සතියෙහි තියෙන මට ආණ්ඩු කරන්න බැරි ගතිය දැකලා ඒ පිළිබඳව සතිමත් වෙනවා කියන එක නැත්නම් ඒ පිළිබඳව අප්‍රමාද වෙනවයි කියන එක මනුස්ස වැඩකමකට වැඩිය එහා ගිය වැඩක්. ඒක අතිමානුෂික කටයුත්තක්. මෙතෙක් ආදරෙන් වඩලා සතිය නැති වෙනවා කලබල වෙන්නේ නැහැ. ඔය නැති උනට අප වෙනවනේ. ආවයි කියලා සන්තෝෂ වෙන්නේත් නැහැ. ඔය ආපහු යනවනේ. ආහනි වගේ මේ සතිය දිහා බලන්න පුළුවන් ගතිය ඒක අපේ මේ රාජාවලියේ කතාවක් කියනනම් ඇලේපොළ කුමාරි හාමි තමන්ගේම දරුවා වනේ ලාලා කොටපු කතාවක් තියෙනවනේ. අමාරුයිනේ හිතාගන්න. තමන් කුසින්ව දාගත්ත දරුවා අතේ මැරෙනවා දකින්නත් බෑනේ අම්මා කෙනෙකුට. මරුවේ නෑයි කියලාත් කියනවා ඒක ගොතපු කතාවක් කියලාත් කියනවා නමුත් තමන්ගේම දරුවා වනීලාලා කොටන වගේ තේනවා මෙච්චර ආශාවෙන් වඩලා සතිය නැති වෙනවා කනගාටු වෙන්න එපා ඒක මේ මගදී හම්බෙච්ච ආගන්තුකේ ඔය ආපහු එනවා ඉතින් මේ වගේ බොජ්ජංග හතරටම දාලා කියන බුදුහාමුදුරු එදා සතිය ගිය දවසේ ආට තේරෙන්න පටන් ගන්නවා අපි මේ උපේන ලද සියලු සැප සම්පත් ළඟාවී ලාභ සත්කාර සම්මාන සිලෝක නැති වෙන දිහා මැරෙන්න ඉස්සලා බලන්න පුළුවන් නම් මුන්න තරම් සපද්ද මරණ මොහොතේ නැති වුණොත් කලකුලප්පන් වෙනවනේ මොනව වෙනවද දන්නේ ඊගාට ගිහලා කාගේ බඩේල්ලේද කියන්න බෑ ගැරන්ඩියක් මතක් වුණොත් ගැරන්ඩි අම්මා කෙනෙක්ගේ බඩේල්ලේ ඊට පස්සේ ගැරන්ඩි ආත්ම වෙනුවෙන් ෆුල් ෆයිට් එකක් දෙනවා ඒ ආත්මයට ගිහිලා මිනිස්යන්ට විරුද්ධව දැඩිසේ ක්‍රියාත්මක වෙනවා මොකද ගැරන්ඩියට සලකන්නේ නැහැ කියලා කරපොත් එක්කුණොත් එහෙම කරපොතු ලෝකෙට යනවා ඊට පස්සේ මිනිස්යාට විරුද්ධව හටන් කරනවා අපි කොතන ගියත් හටන් කරනවා. ඒ බය වෙන්න එපා අපිට මේ ධක්විස රජකම හම්බුණත් හටන් කරනවා. හටන මොකටද? తත්‍ර తත්‍රාවි නන්දනී. අහුවෙච්චි දේ බදා ගන්න. බලු බෙට්ටක් හම්බුනොත් ඒක බදා ගන්න. දැන් හම්බෙලා තියෙන එක බදාගෙන කරගන්න බැරි වෙච්ච ඉතින් පේනවනේ දැන් අපි ලෝකේ ඉන්න මිනිස්සුන් ඇතුළු කොච්චර උසස් මට්ටමකද ඉන්නේ කණ්ඩ තියෙනවා බොණ්ඩ තියෙනවා ඉන්න තියෙනවා ඒත් මදිනේ. අංග පුලාවක් ඇති මනුස්සකමක් හම්බෙලා තියෙනවා කොර වෙලා නැහැ පිළිකා හැදිලා නැහැ ඇති ඇති ඇති මට පේන්නේ මේ ඉන්න පුළුවන් නමුත් එහෙතියෙදි බලන්න අපි කොච්චරක් තාම හටනනේ අන්තිම මරණ මොහොතේදී මොකක් හරි නිමිත්තක් ආවනම් ඒක දිගේ ගසාගෙන යනවනේ ගියාට පස්සේ ඒක අල්ලගන්න ඇල්ලිල්ල හිතාගන්න දැන් අපි ගියාත්ම හිටපු પરම්පරාව ගැන පොඩ්ඩක් හිතලා බලන්න අනේ කොහේ ඉන්නවද ඒගොල්ලෝ ඒ අම්මලා කනවද බොනවද ඉන්නවද නැද්ද? මැරිලා ගිහලා මොකුත් නැහැ. දැන් මේ ආත්මේ අම්මා අම්මා ඒකනම් අර ඔක්කොටම වැඩිය ලොකුයි. අහුවෙච්ච දේ බදා ගන්න. අහුවෙච්ච දේ බදා ගන්න. බුදුජානක කියන්නේ තරණහවි ස්වરૂපේ తත්‍ර తත්‍රාබි නන්දේනි. ඒකල ඒකට දෙන නිදහසට කරුණ තමයි කාල විඳින්න බැරි දේ. ඒක එහෙම අල්ලගන්න අයිතිවාසිකම් කියනවා. එහෙම නෑ. එහෙම කරන්න එපා. අපි එහෙම කරන්න එපා. කරන්න ඕන තමයි. ඒක හේරෙන්නේ මොකටද? තණ්හා වැඩනවා නම් විතරයි, මාන්න වැඩනවා විතරයි, දෘෂ්ටි වැඩනවා නම් විතරයි. අන්න ඒ වගේ වඩන ලදේ සියලු ධර්ම ධර්මානුකූලව යන හැටියේදී චිත්ත නියාමයට අනුව, කර්ම නියාමයට අනුව, උතු නියාමයට යනකොට බලලා ඒ හැටි. ඒ කියන්නේ ਸਰව කර්මයටම ඉඩ දීලා තියෙන පුබ්බේකත හේතුවක් නෙවෙයි මේ කතා කරන්නේ. මේ යෝගාවචරය මේ මට්ටමට එනකොට ඒ බොජ්ජංග මට්ටමට යනකන් දිනු වෙලා එයා දන්නවා මේ කවුරු හරි වෙනුවෙන් දඟලන්න නැතිව උඹේ ජාම බේර ගන්නවත් බැරි තැනක ඉන්නේ. ඒසා පුළුවන් නම් ওই මනාප දේවල් අමනාප දේවල් කෙරෙහි වෙන්වීම මේක අස්පනා අපිට දැක දැක දන දන වෙන්න පුළුවන්. හිතන්න සතියෙන් වෙන්වීම ධම්මවිචයෙන් වෙන්වීම ධම්මවිචය කියලා කියන්නේ මේ අපි මේ ධර්මයේ තියෙන ආසාව. වීරියෙන් වෙන්වීම ප්‍රීතියෙන් පස්සතියෙන් Uh, සමාධියෙන් උපේක්ෂාවෙන් අන්තිමට උපේක්ෂාව පිළිබඳවත් උපේක්ෂාව වෙන්නේ කියලා කියනවා. ආ නිතෙන් යනකොට තමයි තේරෙන්න පටන් ගන්නවා මේ සතිය හැවහලනවා අටපොල කැහව හැලෙනවා. ඔය බොජ්ජංග මට්ටමට ගියාට පස්සේ තමයි සතිය මේ ලාභයට සත්කාරට සම්මාන සිදු නැත්නම් අපි කියන මේ ලෞකික දේවල් වලට යොදා ගන්න පුළුවන් සතිය තවදුරටත් ඒ දේවල් පිළිබඳව හිතන්නේ නැතුව නෛර්යානික පැත්තට එහෙම නැත්නම් කියනවනම් බෝධිය පැත්තට හරව ගන්න. ඉතින් සතිපාසලේදී අපි ඒ ගැන සාකච්ඡා කරා සාකච්ඡා කරලා කිව්වා අපි බොජ්ජංග මට්ටමේ සතියක් නෙවෙයි අපි සතිපාසලේ උගන්වන්නේ අපි උගන්වන්නේ කායानुපස්සනාවේ ආරම්භක සතිය ඒක නිසා ඒ සතිය වඩපුවම අධ්‍යාපනයට හොඳයි. ලෙඩ රෝග සනීප වෙනවා සම්බන්ධතාව වලට හොඳයි. ගොඩාක් ලෞකික සම්පත්තිය තියෙනවා. අපි කියන්නේවත් නැ නිවන් දකින්න කියලා. මුස්ලිම් මිනිස්සුන්ට ඔක් කිව්වොත් එහෙම ගතිය එමිසිතොත් එහෙම සපෝසින්සස් නිවන් දැක්කොත් එහෙම මොකද වෙන්නේ? හරි බයයි. ඒ කියන්නේ ආපෝ නෑ ගණන් ගන්න එපා නිකන් සාමාන්‍ය සත්‍ය කරගෙන යන්නකෝ. ඒකෙන් තියෙන ලෞකික සම්පatti. මෙතෙන්දි තමයි අනිත් පැත්තට පිනුම ගහන්නේ ලෝකෝත්තර පැත්තට එහෙම නැත්නම් බොජ්ජංග පැත්තට. එතකොට ඒ සතියත් හැලෙනවා. ඒ පිළිබඳ ඒ සතියේ තියෙන නිපක ගතිය එතෙන් ආවට පස්සේ සතිය වුණත් කරදරයකට බරකට එන්නේ නැහැ. එන වෙලාවට එනවා යන වෙලාවට යනවා. එතකොට ਸਰවචාන්සිය සඳහන් කරනවා චිර කතම්පි චිර භාසිතම්පි සරිතානුසරිතා. බොහෝ කලකට පෙර කරන ලද කියන ලද දේවල් බොහෝම පැහැදිලිව තේරෙන්න පටන් ගන්නවා. මොකද අවුල් වෙන්නේ නැහෙනි. අරයාගේ සබ්සිද්ධියයි මෙයාගේ සුබසිද්ධියයි ආගමයි ජාතියයි රටයි මොකක්වත්ම නැහැ. ඉදිරිපත් චිත්තය විතරයි. ওই මොනම දෙයකවත් අර හැඟුම් බර ගතිය නැහැ. ආලවට්ටම නැහැ. සෙවල ගතිය නැහැ. හැඟුම් මේ ආතති ගතිය නැහැ. සිද්ධියක් විතරයි. මේක පෙන්වන්න බෑ අපේ නෑයොත් එක්ක ඉන්නකොට. ඒගොල්ලන්ට කාරණා ඕනේ. ඒගොල්ලන්ට ඕනේ හැඟුම් බරගතිය තමයි. බොහොම ආදරෙන් සාදරෙන් ඇලි ගලි වාසෙට තියෙනවා නම් මොකක් වුණත් කන මෙතන ගැරසේ තේරමයින් වෙලා හුදු කාරණාව නැත්තම් සිද්ධි වාචක දේවල් පමණමයි අගයම් ශීලී දේවල් 100%ක්ම ජීවිතෙන් අයින් වෙනවා වෙන දේ සිද්ධිය සිද්ධිය වශයෙන් කියන. ඒකට අපි කියනවා ආර්ය වෝහාරය කියලා. වෙච්ච ජීවිතය හරියට කියනවා. එනිසා අනේ අර එහෙම වුණානේ මෙහෙම වුණානේ කියලා කට උල් කරගෙන කියන්න දෙයක් නැත්තේ මේ සිද්ධිය සිද්ධිය එච්චරයි. ඉතින් මෙතෙන්ට ගියාට පස්සේ ඒ කෙනා ඒ කතා කරන දේ එහෙම නැත්නම් ඒ sannivedanaya කරන දේ තව කෙනෙකුට අවුල් පාසක් ඇති කරන්නේ කියන්නේ කාරණා විතරනේ. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ තේතතෝ සච්චතෝ අත්තකාරකතෝ කියන දේ කියන විදිහට කියන්න වෙච්ච දේ වෙච්ච හැටියට කියන්න නොවිච්ච දෙයක් කියන්න බෑ ඒකත් අතිශෝක්ති කරන්න එපා අහන මනසට අර්ථයක් නැත්තම් විතරක් කියන්න ප්‍රිය නම් විතරක් කියන්න මුගොය දෙනේ කර්ත වුණාට ප්‍රිය නෑ බුදුරජාණන් සඳහන් කර තියෙන යම් තයක් සිද්ධ වෙලා සිද්ධ වෙච්ච හැටියට කියනකොට ඒ මිනිස්සයා ඒක අර්ථිකුත් වෙන බව බුදුහැට පේනම ඒ මිනිස්සයා කැමති නැත්තම් මම ඒක කාලය ගැන සලකලා හරියට වෙලාවට තමයි කියන්නේ කියලා. ඒ නිසා අපි දවස පුරා කතා කරන දේවල් වලදී අපි කොච්චරක් වගකීමෙන් කතා කරනවද සිද්ධි වාචක දේවල් කතා කරන නැත්නම් අගයිම්ශීලී විදියට අරක මෙහෙමයි මෙහෙම වෙමයි කියලා අපි අපේ විනිශ්චයෙන් දාලා කතා කරන්න ගියොත් කතාව එක්කක්වත් කෙලවරක් නැහැ. ඒ නිසා අතෙන් ගියාට පස්සේ ඔය සතිය හොඳට තේරුම් ගත්තට පස්සේ තේරෙනවා short and sweet කියන දේ කිව්වා. එච්චරයි. ඒ පන්දි ස්වාමීන් වහන්සේ ගිහිල්ලා කතා කරුවාට පස්සේ ස්වාමීන් වහන්සේ මේ ඇයි හොඳයි කතා තනියෙන් දෙන්නේ කතා කවදාකවත් අහන්නවත් හිතෙන්නේ දෙන්නෙමත් නැහැ. ස්වාමීන් වහන්සේ මේ how are you ඒ කතා නැහැ. ඒ ඇමරිකාවෙන් ආපු ප්‍රොෆෙසර් කෙනෙක් සයිඩොත් එක්ක තම 25000න් 12500ක් ගත කරගෙන ඇවිල්ලා. සයිඩොකට කියලා තියෙන දැකලා ඉවරලා මේ තනියෙන් දෙන්නේ ඉන්නේ මොකද්ද කියලා. පහුවෙන්ද කමටහන් සුද්ධ කරනට දීලා තියෙනවා දෙවිල්ලක් උඹ ඔච්චර ඇතම 12500ක් ආවේ මායිගේ බලන්න උඹේ වැඩක් බලාගෙන ඉන්නේ ප්‍රොෆෙසර් කෙනෙකුට. වැඩන්නේ මේ මේව නිකන් අපි සාමාන්‍ය ජීවිතේ නම් good morning good evening තියෙනවා. මේ භාවනා ජීවිතේ නෑ. අවශ්‍ය දේ කියනවා. ඉන්හිහාට කතා නෑ. ඉතින් ඒ නිසා හරි අමාරුයි. මෙතෙන්ට ගියාට පස්සේ නිකන් අදියට හිතක් පපුවක් නෑ වගේ වීර්යාණයට වෙනා ගායනා කරවගේ ගල් වෙච්ච පපුවකින් කටයුතු කරනවා වගේ පේන. ඒව නැත්තම් මේක රැක ගන්න බෑ. මෙතෙන් යනකොට හැබැයි ওই කියන මට්ටමට එනකොට ඒ පිළිබඳව ඒ කල්යාණ මිත්‍රයන් ඇසුරු කරලා ඒ ඒ අවශ්‍ය පරිසර ලැබිලා යෝගාවචරය යම් මට්ටමකට තලතුණා වෙනවා. ඒ පුංචි පඬිත සාමණේර හාමුදුරුව ගත්තත් සංකිච්ඡ සාමණේර හාමුදුරුව වුණත් අවුරුදු 7යි වයස. ඒ වුණාට මේ ධර්මතාව වැඩනකොට එහෙම තලතුණකමකට එනවා. අනවශ්‍ය සම්භෝගවල නැහැ අනවශ්‍ය කතාව තන ඒක තමයි සතියෙන් කරලා දෙන වැඩේ ඒක ඒ සතියේ එnde ende ende ende විපරිණාමයක් ඉහළ මට්ටමකට යනවා ඒක උපේලා ගන්න බෑ පොත් කියවලා ගන්න බෑ අර සතර සතිපට්ඨාන සතිය නැත්නම් කායනුපසනාව සතිය බොහෝ කොට වඩනකොට වඩනකොට ඒ සතියේ හැව හැලි හැලි හැලි හැලි දිගට දිගට දිගට දිගට එන්න පටන් ගන්නවා ඒ සතියට ආරම්භයේදී උත්සාහ කරන්න බෑ ආරම්භදී අපි ඇති කරන්නේ නිකන් ආධුනික සතියක්. එහෙම නැත්නම් අපි කියන සතිපට්ඨාන සතිය නැත්නම් කායනපසන සතිය. ඒ කායනපසන සතිය දිගට කරන යනකොට මේ මට්ටමට එනවා කියන එක ඒක ධර්ම නියාමකෙන් සිද්ධ වෙනවා. ඒකට මේ කාලයක් දේශයක් නැහැ. ඕන තැනක වෙන්න පුළුවන්. ප්‍රශ්නයක් තියෙනවා ප්‍රතිරූපදේශ වාසිය කියලා එකක්. Taman පිං ඇති බිමක ඉපදුනොත් ලේසි වැඩේ. ඒකේ ආරම්භයේදී තමයි තියෙන්නේ. ඊට පස්සේ ලෝකේ ඕන තැනකට යන්න පුළුවන්. කොහේ ගියත් විදේශයක් කියලා එකක් නැහැ. කොහේ ගියත් තියෙන දේට තමයි ගැළපීලා ජීවත් වෙන එක මිසක් මට අහවල දේ ලැබෙන්න ඕන කියන එකක් ඇත්තේ නැහැ. මොකද සතිය තේරුම් ගන්න තියෙනවා. ඒක යෝගාවචර ලැබුණාට පස්සේ ওই බාලදක්ෂ කියන නමත් එක හරියට ගැලපෙනවා. බාලදක්ෂයාගේ වැඩේ තියෙන තමන් ගිය තැන තියෙන දේෙන් අර පිරිමහගත්ත ගියා. භික්ෂුව කියන්නේ එච්චරයි. භික්ෂුවට කිසි දවසක ඔය ත්‍රිපිටකයේ ධර්මස්කන්ධ මාස 14000ක් තියෙනවලු. වචන කොච්චර තියනවද නැ කිසිම තැනක බුදුරජාණන් ශ්‍රමයේ අයිතිවාසිකම කියන වචනේ දේශනා කරලවත් නැහෙනේ. දුන්න දෙයක් ආගපුවා තෝපන රැකගම් කපුවා එච්චරයි කිසිම අයිතිවාසිකම් නැහැ. අද භික්ෂුන් වහන්සේලා පාට බහලා අයිතිවාසිකම් සඳහා හටන් කරන හැටි බලනකොට සෝරි කියලා හිතෙනවා. ඊළඟ භික්ෂු උරුමේ ඉල්ලනවා. මේ වර්තමාන මොහොතේ Tamanට හම්බෙන්නේ විවිකේ දන්නවනම් තව මොනවද ඉල්ලන්නේ? තව මොනට හටම් කරන්නද කවුරු දෙන්නේ නැතුව ඉන්නේ? කවුද බාධා කරන දේ බාධා කරන තියෙන්නේ Tamanම දන්නේ නැතිකම. මේ බුද්ධෝත්පාද කාලේ දුර්ලභයි, manussත්ත්ව බටලාවේ දුර්ලභයි, ක්ෂණ සම්පත්තියේ දුර්ලභයි. ඒ ටික ඔක්කොම ලැබිලා තියෙද්දී අපි කියනවා අරය ළඟයි තියෙන මගේ විමුක්තිය, මගේ සැපත දීපන් යකෝ කියලා කවුරු කිල්ල ගන්නද? මේකටයි කියන්නේ සක්විති රජ වෙනවා කියලා. මේ මට්ටමට යනකොට පතව්‍යා ඒක රටේන. මුළු මුළු ලෝකෙම දිනාගත්තා වගේ මොකද ඕන තැනකට හැඩ ගැහෙන්න දන්නවා මිසක් කවදාකවත් යමක් කියලා හටම් කරන්නේත් නැහැ දීපු දේ ඉල්ලීමක් කරන්නේත් නැහැ දීපු දේ අඩුපාඩුවක් බලන්නේත් නැහැ ආන එතන ගියාට පස්සේ විතරමයි මනුස්ස ජීවිතයක් ලැබෙන්නේ එතකන් අපි මුර්ග සංවැසතර තෙමිච්ච සර්පයෝ වාගේ තිරිසන් වාගේ ජීවත් වෙන්නේ තාම ඉවරයක් නැහැ ඒ නිසා කවදා හරි චිත්තක්ෂණයට හරි මේක වින්දනම් මේ ලැබිච්ච ක්ෂණ සම්පත්තිය 100%ක්ම ආයි වෙන මොකකින්වත් අලුත් වැඩියා කරන්න ඕනේ නැහැ කියන එක දැක්කනම් මෙතෙන්දි තේරෙන්න පටන් ගන්නවා. වර්ධ චිත්තක්ෂණ වශයෙන් ලැබෙන ටික දිගට පාත් ගන්න පුරුදු වෙන්න ඕනේ. ටිකට පවත්තන්න එක සැරයක් බුද්ධ විඳපෙන්නාට බුද්ධ විඳපු නැති කෙනාට වැඩි ඥානයක් පහළිනවා දැන් මට මේක එකලස තියෙනවා ඒ එකලස එන්නේ මොන වෙලාවේද කවුරු එක්ක ඉන්නකොටද මොන ධර්ම කොටාසි කියලා යොද යොදා යොද යොදා බලන්න අපි අර සාකච්ඡා කරපු එවැනි කෙනෙකුගේ සම්මා ආජීවය කියන්නේ මොකද්ද යහපත් ජීවන රටාව කියන්නේ මොකද්ද මේ තමන් වඩා ගන්නාලා දාලා උදේකලාව තමන් වඩා ගන්න ලද ඒ විවේකේ තමන් වඩා ගන්න ලද ඒ විස්රාමේ කායිමත් ඉල්ලන්න එපා. තමන් දැනගන්න ඕනේ ඒකට වෙලාව ආපු ගමන් ඒක වැඩි වේලාවක් පවත්වන්න කටයුතු කරන්න යනකොට ඒ යෝගාවචරයට තේරෙන්න පටන් ගන්නවා මේක පිටින් එන එකක් නෙවෙයි. ඒ දැනුම විශේෂඥ දැනුම පිටරටින් එන එකක් නෙවෙයි. උප්පත්තියෙම තියෙනවා, ඇඟේම තියෙනවා. අපි පුළුවන් තරමේ අනුන්ගේ දැනුම හොයනකොට ඇඟේ දැනුම යට යනවා. ඒ නිසා මේ පහුගිය දවස්වල ඊමේල් එකක් ඇවිල්ලා තිබුණා මට සෙල්ෆෝන් එක වහලා ගිහලා භාවනා කරන්න. එතකොට ඇඟින් ඇවිල්ලා තියෙන මිස් කෝල් ටිකයි SMS ටිකයි හම්බෙයි කියලා. අපි මේ සෙල්ෆෝන් එක බලන උඩ චූ කරන්න යන උනාට යන්න විදියක් නැහැ නේ. මිස් කෝල් ඇවිල්ලා මේ නතර වෙලා තියෙනවා. ෆෝන් එක සැරයිනේ. ඒ කටයුතු කරන මිසක වැසිකිලියන්නේත් නැහැ කැසිකිලියන්නේත් නැ මොනවත් කරන්නේ වැඩ. ෆෝන් එක පැත්තක තියලා ඇඟට අහුම්කම් දෙන්නේ. ඒකේ තියෙන විශාල විශ්වයෙන් ආව පණිවිඩ වගේක් SMS වගේක් මිස් කෝල් වගේක් ඒක කවදාකවත් ඕපන් කරන්නේ නැහැ මොකද ෆෝන් එක ලොකු ඊට වැඩි. ඉතින් කවුරු හරි අපිට යමක් කියලා දෙන තාක්කල් අපි තුච්ච වෙනවා නිහීන වෙනවා අපේ දැනුමට එළියට එන්න බෑ. ඒ නිසා බුදුරජාණන්සේගේ ධර්ම අහන්න එපයි කියන එක නෙවෙයි කියන්නේ. බුදුරජාණන්සේ දේශනා කරනවා ධම්මෝපි වෝ භික්ඛවේ පහතබ්බා. භගේ වදම්මෝ මහණ මේ ධර්මයත් ඔබලට අතාරින්න වෙනවා. අධර්මය ගැන කුමන කතාවද කියලා. ඉතින් මම පැවිදිච්ච ගමන් පොතක් අරගත්තා ලියන්න හම්බෙන හම්බෙන කරුණු පෙළ ගස්සනවා. මොඳි තරම් රසයි ඒ වගේ අර ඔය විශ්වවිද්‍යාලය ඉගෙන ගත්ත ගිය කනත් කුණු අරපත් එක්ක බලනකොට හොඳ හින්දා. ඒ පොත දිහා බලලා පොතේ උඩම ලියලා තියෙන පිටකවරේ ධම්මෝපි හෝබික්ක වේ පහතබ්බා. පගේව ධම්මෝ මේ පොතත් උඹට විසිකරන්න වෙනවා ධම්ම ජීව වැඩේ ඉවරනාට පස්සේ ඒකත් විහි කරන්න වෙනවා. ඒක මේ මේ ජඩකමක්වත් එහෙම නැත්නම් මේ නොසලකිල්ලක්වත් නේ ධර්මයේ හැටි එහෙමයි. සතිය ඒක තේරුම් කරලා දෙනවා අපිට කෙරෙන්න ඕනේ කටයුතු කෙරුවට පස්සේ ඒක මේ ආයේ සුරේක දාගෙන තියාගෙන ඕන කමන්නේ කෘත්‍ය වුණාට පස්සේ ඉවරයි. මෙන්න මෙතෙන්ට ගියාට පස්සේ අවසාන කාරණාවට සාරිපුත්‍ර සාංශික මතක් කරනවා. ඒ කෙනාට උපයාගත යුතු දෙයක් තියෙනවා. ඒක තමයි කොණ්ඩඤ්ඤ ස්වාමීන් වහන්සේ පළවෙනිම ධර්මදේශනාව ධම්මචක්කපවත්තන ධර්මදේශනාව අහලා අවබෝධ කර බවට කරපු කතාව තමයි යං කිංච සමුදේ ධම්ම සම්බන්තන් නිරෝධම්. මේ ලෝකෙ උපදින තාක් යම් තාක් ධර්ම තිරණයි සියල්ලම නැති වෙන සුළුයි කියන එක. ඒක බුදුරජාණන්සේ සඳහන් කරන්නේ පුණජ පරං ආවසෝ පටිච්ච සම්පාදයේ ධම්මේසු උද්‍යප්පාන පස්සී විහෙරති. මේ සංසා මේ රූප කියලා අපි අල්ලගෙන ඉන්න කොටස වේදනා කියලා අල්ලගෙන ඉනවා සංඥා සංස්කාර විඥාන කියන මේ පංච උපාදාන ස්කන්ධේ කෝටි ගණන් දේවල් එක වෙලාවකට මතුවෙනවා. ඒ මතුවෙන හැම දෙයක්ම කිසිම ගුරෙක් නැතුව කිසිම වෙදෙක් නැතුව කිසිම බේසක් නැතුව හේමම නැති වෙනවා. එයිසයි වට වෙදකම් කරන්න ගියොත් නතර වෙනවා. විද්දු හැන්න ගියොත් බෙහෙත් කරන්න ගියොත් ඒව නතර වෙනවා. නැත්තම් යණ්ඩයි ඉන්නේ. ඒක දකින්නේ මේ රූපෙන් එන කෝලම් ටික වේදනාවෙන් එන කෝලම් සංඥා සංස්කාර විඥාන තේරෙන්න පටන් ගන්න හැම වෙලාවෙම පන්රිත්තක් නලියන වගේ නලිය නලිය නලිය නලිය නලිය නලිය තියෙනවා සමස්තේ කිසිම පිටි මොනකත් කරන්න ඕනකමක් නැහැ ඒක හැටි එක එකක් වෙන් කළ බලන්න ගියොත් කතන්දර ගෙතෙනවා වෙන් කළ බලන්නත් එපා නමක් දාන්නත් එපා ඔය තියෙන ඒ කම්පන චංචල වේගේ එහෙනම් මේ මේ බුදුරජාණන් වහන්සේකට කියන සම්තතිය කියලා. ඒ පේන ගොජේ දිහා අපි Nissan වනේ දාගෙන තියෙනම ගොජේ කියලා. ගොජේ දිහා බලාගෙන හිටියොත් බලාන ඉන්න තාකල් කවදාකවත් අකුසලයක් සිද්ධ වෙන්නේ නැහැ. බලාගෙන ඉන්න තාක්කල් පිට පරණ කරපු අකුසලයකට ඇවිල්ලා ප්‍රතිසන්දෙන්න වෙලාවකුත් නැහැ. මොකද අපි නිතරම ගොජේ දිහා බලා ඉන්නවා. නමුත් ඒකේ තරම්ම කම්මැලි කරන සුළුයි. ඒකේ තරම නීරස කරන සුළුයි. ඒකේ තරම බුද්ධිමත කරන සුළුයි. ඒ නිසා අපි ඉක්මනට බලනවා ඒක පැත්තකට දාලා වෙන මොන හරි කරන්න. ඒ වෙනකොට මේ උද්‍යාන උද්‍යප්පයානුපස්සී විහෙරති කියන එක ධර්ම සාකච්ඡාවලදී ධර්ම දේශනාවලදී අපි මතක් කරලා තියෙන භාවනා කරනකොට තමයි ඇත්තක වහකටම මේ කයේ පුදුමාකාර නලියන කම්පන චංචල වගේ ඇත් වෙන. ඒකේ එක අංශුවක් විතරයි ආනපාන කියන්නේ. ඒකේ තවත් අංශුවක් වෙන්න පුළුවන් පිම්බි මහැකිලිම කියන්නේ. ඔක්කොම තියෙන්නේ සමස්තේ නලියමින් තියෙන. අන්නේ සමස්තේදී බලාගෙන පුළුවන් තරම් ඉන්න පුළුවන් නම් 100%ක්ම විශ්වාසයි මේක මම කියලා. මේක දැන් කියලා මේක මෙතන කියලා. බලහින බිනව මම නැති වුණත් මේක නලියනවා. අන්නේ ඒ ඒ සන්තතිය දිහා ඒ ගලණය දිහා ඒ ගොජේ දිහා බලනින්ද බැරිකම තමයි සද්ධාව නැතිකම කියලා කියන්නේ. ඒ බැරිකම තමයි සීල නැතිකම කියලා කියන්නේ. ඒ බැරිකම තමයි සතිය නැතිකම කියලා කියන්නේ. කවදා හරි යෝගාවචරයට සද්ධාවෙන් සීලෙන් සතියෙන් යුක්තව ඇත්තක වගත්තාම පේන මේ දේ නම් කරන්න පුළුවන් වේවා නැත්නම් සමස්ත වේවා. දේශ බලාගෙන ඒකට ප්‍රතික්‍රියා කරන්න නැතුව දිගට ඉන්නවා කියන එක මේ හිතලා කරන දෙයක් නෙවෙයි. ওই ධර්ම પરම්පරාවකට පස්සේ වෙන දෙයක්. එදාට ඒ යෝගාවචරයට සිද්ධ වෙනවා. ඒක දෙයක් වෙනවා නැත්නම් කිසිවක් වෙනවා නොකිසිවක් වෙනවා. ආයෙ කිසිවක් වෙනවා ආයෙ නොකිසිවක් වෙනවා. සමහරට ඒක හිස් තැනක් වගේ පේනවා. සමහරට ඒක දෙයක් වගේ පේනවා. සමහරට ඒක සද්දයක් වගේ පේනවා. සමහරට ඒක රූපයක් වගේ පේනවා. සමහරට ඒක සහැල්ලුවක් වගේ පේනවා. සමහරට ඒක ආලෝකයක් වගේ පේනවා. එක එක එක එක දේවල් බාටපත් වෙමින් මේක ඔහි ගොජ්ජ දම දම ගොජ්ජ දම දම ඉන්නවා. මේක හීනේදීවත් නැති වෙන්නේ නැහැ. ඉතින් යෝගාවචරයා මේ උද්‍යප්පයානුපස්සී විහෙරති පංච සුපාදානස්කන්ධේසු උද්‍යප්පයානුපස්සී විහෙරති කියලා කියන්නේ මේක හරිම නීරසයි. හරිම ඒකාකාරී හැබැයි ආ දන්නවා මේක ඉන්න තාකල් අරසා වෙනවා කියලා. හිත අතීත අනාගතේ නෙවෙයි වෙන කෙනෙක් ගාව නෙවෙයි වෙන තැනක් ගාව නෙවෙයි. ඒ නිසා මේක වෙනුවට අපි ලස්සන රූපයක් බලන්න යනවායි කියලා කියන්නේ එක්ක තණ්හාවෙන් අපේ හිත කැඩිලා එක්ක මාන්නෙන් හිත කැඩලා එක්ක දෘෂ්ටියෙන් කැඩලා. ඒක නිසා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් ඒ ගොජේ දිහා. ඒ යෝගාචරචරේ උපන්දායසිට අපි කොච්චර උත්සාහ කළා තියෙනවද මේක නොබලන්න කියලා. මේක මතුවෙන හැම වෙලාවෙම අපි මොනවා හරි රූපයක් බලලා මොනවා හරි සද්දයක් අහලා මොනවා හරි ගඳක් බලලා නැත්තම් හිතවිල්ලක් හිතලා මේක යට කරන්න උත්සාහ කරන ඒ සියල්ලටම සංස්කාර කියනවා. සබ්බේ සංඛාරා දුක්ඛා. සබ්බේ සංඛාරා අනිච්චා. කිසිම සංස්කරණයක් කරන්න මේ පේන දේ බලන එක ඒකට බුදු කෙනෙක් උපදිච්ච කාලේ බුදුබණක් අහලා ඒ පින්ටි කැති කෙනාට විතරයි කියන එක බලන්න පුළුවන්. අනික් කෙනා ඒක දකින්නට පේන්නේ පෙර අකුසලයක්, කර්මයක්. මේ මොනවදෝ නැති කුණු කන්දලයක් පේනවා. ඒ නිසා යා මොන හරි දන්න දෙයකට හිත දාගෙන ගත කරනවා. මේක මේ උදය වය ඇතිවීම නැතිවීම හෝ එහෙම නැත්නම් මේ සංස්කාර ස්වභාවය එහෙම නැත්නම් මේ භවය මේ මේ සන්තතිය මේ ගොජේ කියලා දන්නේ නැතුව මේකට ගත කරන නිසා තේරුම් ගත්තට පස්සේ තියෙන අපිට යම් තාක් දැනුමක් තියෙන තාක්කල් අපි මේ ගොජේට එන්න දෙන්න ඒකට වෙන නමක් දානවා දැනුම සම්පූර්ණයෙන්ම අදහන් නැතුව මේ ගොජේ දිහා බලන්න පුළුවන්කමක් එනවනම් මේ සියල්ල ඇති වෙන සියල්ලක්ම ඒකෙන්ම නැති වෙනවා මේ වෛද්‍ය විද්‍යාවක් ඕනෙම නැහැ. අධ්‍යාපනයක් ඕනෙමත් නැහැ. ඉවෙන් අපි හිතනවානේ මේක මේ ඉක්මන් කරලා දෙයි පහසු කරලා දෙයි කියලා. බුදුචානන්තර ලෙඩ වුණා. බුදුරණන්සේ ජීවකයාගේ බෙහෙත් ගත්තා. ඒක නෙවෙයි මේ මතු වෙන්නේ නැති වෙන දේවල්. ඒක නිසා ඕනෙම දෙයක අපිට කලබලේ එන්නේ සැලසුම් කිරීමේ ඉන්නේ හට ගන්න පැත්ත බැලුවොත් පුදුම කුලප්පුවක් වෙනවා. නැති වෙන පැත්ත පොඩ්ඩක් බලන්න. ඕනෙම ඇති වෙන මොන්නම කලබල වෙන දෙයක් උනත් කමන්නේ. ඉවර වෙන පැත්ත බලන්න. ওই ඉස්සරහ පැත්ත, සමුදේ පැත්ත හැම එකෙම හරි විචිත්‍රයි. හැබැයි පස්ස පැත්ත, එහෙම නැත්නම් Nirodha පැත්ත ඔක්කොම සමානයි. ඕනෙම දෙයක් මේ ලෝකේ නැති වෙන පැත්ත බලන්න ගත්තොත් එකම රසයයි තියෙන විමුක්ති රසය විතරයි. හට ගන්න පැත්තේ ಜಾති ભેද, ආගම්, කුල ભેද, රණ්ඩු, සරුවල්, වර්ග පුදුමාකාර තෝගයක් තියෙනවා. ඉතින් මේ යෝගාවචරයේ සිද්ධ වෙන සමුදේ බල බල හිටපු කෙනා එක්කෝ සමුදේ වය දෙකට සමතන දෙනවා. එතකොට ඉබ්බේම යාට තේරෙන්න පටන් ගන්නවා. මම මෙතෙක්කල් මේ වැය වෙන තැන, ඡය වෙන තැන, නිරුද්ධ වෙන තැන කොච්චර පස්ස ගහලා තියෙනවද? නොමත් නොපතලා තියෙනවද? ඒකට පොඩ්ඩක් ඉද දුන්නා නම් ඒක විතරක්ම පේන්න පටන් ගන්නවා. මේ හට ගන්න සීරම නැති වෙනවා. ඉතින් ඒක නාස්තික වාදයක්. ඒක උච්ඡේද වාදයක් කියලා සරුවචානස දොස් කිව්වා. විනය පිටකෙත් බැනලා තියෙනවා, සූත්‍ර පිටකෙත් බැනලා තියෙනවා. මෙච්චර ලස්සන ලෝකේ ඔබ වහන්සේ මොනවද මේ උගන්වන්නේ? මේ මිනිස්සු සැප හොයන්න යනකොට ඔබ වහන්සේ මේ නාස්තික වාදයක් නේ කතා කරන්නේ, අක්‍රීය වාදයක් නේ කතා කරන්නේ, අරස රසයක් නේ කතා කරන්නේ, අපගබ්බයක් නේ කතා කරන්නේ කියලා සරුවචානස කිව්වා මා බොයි කියන එක නෙවෙයි ඇත්ත මං කියන එක ඇත්ත. මේ ලෝකේ උපදින තාක් දුක් නම් ගතහැරපන් කියලා තමයි මං කියන්නේ. උපදින තාක උපදින්නේ ආතතියක් නම් මං කියනවා තැරපන් කියලා. බොයි කියන එක නෙමෙයි මං කියන්නේ කියලා. ඒක පිළි අර ගන්න බුදුහාමුදුරුවෝ. ඒක එදත් ඉඳලා අද දක්වාම sannivedanaye දුෂ්කරයි. ඒ කියන්නේ මේ සිද්ධිය නැතිකමත් මේ සිද්ධිය අද්ද කරන නැතිකමත් නෙවෙයි. අපේ හිත নানা ආකාර දේවල් වලින් පටලවලා මේ ගොජේ පේන වෙලාවට නැද්දකින් නොපතන් නොදොමකින් කියන. අනිච්චන් දුක්ඛන් සංසාරේ බල්ලෙක් මැරිලා මහපාරේ නැද්දකින් නොපතන් නොදොමකින්. මොනවා හරි පේනවනම් හොඳයි කියන. ඉතින් අපි විහිම්ම අර උදේවයි පේන එක පැත්තකට දාලා ඒ වෙනුවට මොනවාරි කතන්දර ගොතන්න පුළුවන් එකක් ප්‍රපංච කරන්න පුළුවන් එකක් නංවනම් කියන්න පුළුවන් එකක් අල්ලනවා. මෙහෙම ගෙවිලා ගෙවිලා ගිහිලා දවසක තේරෙයි ඒ භාවනා කරනකොට ඇති වෙන ඒ නීරසකම කම්මැලිකම ඒකාකාරීකම ඇති වෙච්ච නැති එක්කෙනෙක්වත් නැහැ මේ මණ්ඩපේ. ඉවෙන් අයින් වෙන්න අපි මොන්න තරම් උත්සාහ කරලා තියෙනවා. ඒ උත්සාහ කරන තාක්කල් මාරය ඇවිල්ලා මොකක් හරි ලණුවක් දෙනවා. ආයෙසරයක් කර කියලා ගිහලා යන්නේ අර නීරස තැන්නම තමයි. කවදා හරි යන්න භාවනාදී මට මේ නීරසකම පිනේවා. කම්මැලිකම ඉදිරියටපත් වේවා. නිදිමත ගතිය පැමිණේවා. මේ කියන්නේ සුබ ලකුණක්. අන්නොතෙන්ද ලෑස්තිලා ගිය දවස් අපිට තේරෙයි. ඒක ඉච්ඡර දුරදික තියෙන එකක් නෙවෙයි. මම නැවතත් කියන මේ ධර්ම පුංචි කරන්න කතා කරනවා නෙවෙයි. අපි ඒක මඟ අරින්න හදන දැඟලිල්ල මොකද අපිට හැකි පුළු අපිට තියෙන අර යමක්කමක් තියෙන මනුස්සයා කැමති නැන්නේ ලේසියෙන් පරාජය බාර ගන්න. නිසා යමක්කමක් තියෙන තාක්කල් අපි ෆයිට් කරනවා. ෆයිට් කරන තාක්කල් සංසාරයක් හම්බ වෙනවා. නිසා කවදා හෝ මම මතුවෙන දේ මතුවෙන්නේ මට නිවන ගේන්නයි. ඔක එයාටම යනකම් පොඩ්ඩක් බලාගෙන ඉන්න. ඇති වෙච්ච එක ඇති වෙච්ච තැනම යනවා. ඉතින් ඒක දැන් මේ වෙනකොට විද්‍යානු ලෝකයේ අවුරුදු 200ක් මානවයා නොමගැරියට පස්සේ අද විද්‍යාඥයෝ කියනවා ඒක. ඒකෙන්දී තේරුම් ගන්න බැයි තාම ගැඹුරු මේ සමීකරණ වලින් කියන්නේ. කැවස් තියරි එහෙම නැත්නම් ෆ්‍රැක්ෂනිසම් වල කියනවා මේ ලෝකේ කිසිම මේකෙන් මේක වෙන්න බෑයි කියලා මොනම දෙයක්වත් නැහැ. මේ ඕනම දෙයකින් ඕනම දෙයක් වෙන්න පුළුවන්. ඉසල කිව්වේ එහෙම නෙවෙයි රේකී ක්‍රමයට අරක නිසා මේක වෙන මොකක්වත් දැන්නේ නැහැ. ඉතින් බුදුජානසේ ඕක තමයි මේ කර්ම ශක්තියදී කිව්වේ. උඹ කොච්චර පිං කළේ ඉපදුනත් දුක් විඳින්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් උඹ පිං කළා කරන දේ කර්ම පෞසීතු වෙන්නේ ඉඩ තියෙනවා. ඒ නිසා සමහර සූත්‍ර වල බුදුජානසේ සඳහන් කරලා තියෙනවා. හොඳ පිං කරන කට්ටිය අපාය යනවා. සාපේක්ෂව පව් කරන උන් දිවි ලෝක යනවා. ඒ නිසා කර්මය ගැන කතා කරන්න යන්න බෑක සරුවඥ විශයක්. උඹලා දන්නේ ඔකේ පොඩ්ඩයි. නිසා පින් කෙරුවට දිවි ලෝක යනවා කියලා ටිකට් දෙන්න යන්න එපා. උඹත් එක්කමත් අරගෙන අපායට යන්න ඉඩ තියෙනවා. එනිසා ඒක අපිට අදාළ නැති විශයක්. විශේෂ පොඩි කොටසක් අපිට බුද්ධදම සංග්‍රහය පොතේ තියෙනවා. මේ මේ කර්ම ගැන අපි දැනගන්න ඕනේ. ඒත් විශේෂ පුළුල්. ඒක නිසා හොඳම දේ තමයි වෙත පැමිණෙන තමන් වෙත පැමිණෙන සියල්ලටම අවදි වෙලා ඒකේ හටගන්න පැත්ත මේ මුකුළු පපා ඉස්සරහට එන පැත්ත නෙවෙයි. වැඩි ඉවර කරලා යන පැත්ත පොඩ්ඩක් බලන්න කියන්නේ. එහෙම නැත්නම් මේ සමු නිරෝධය, ක්ෂය වෙන පැත්ත, වැය වෙන පැත්ත බලන්න පටන් අරගත්තොත් අපිට ඒක අවමංගල්‍යයක්, ඒක නරක දෙයක්, ඒක දුමංගලයක් කියලා පෙන්ලා දීලා අපි මේ සුන්දර පැත්ත බල බල යන. ඉතින් ඒ තාක්කල් අපි වෙන්නේ අර කරත්තේ ඉස්සරහට දාලා ගුණාපත්‍ර දාපු කතාව. නිසා භාවනා කරන කරුණා කළ විවෘත මනසකින් භාවනා කරන්න කවදා හෝ භාවනදී මතුවෙන සමස්තෙට ප්‍රතික්‍රියාවකින් තොරව බලන හිටියොත් ඒ සමස්තය විසින් අනිවාර්යෙන් බුදුහාමරක පණිවිඩ දෙනවා. අපි සමස්තය කෑල්ලක් කඩාන අරකෙපයි කියන්න ගිය ගමන් ඒ ධර්මයේ තියෙන සමබර භාවය නැති වෙනවා. ඒ නිසා ඉස්සරහට යනකොට යනකොට මේ අෂ්ට ධර්ම මේ කියන උපයාසපයාගත් ධර්ම අටම සමාකාර ඕසෝලත බීමක් කරන්න පටන් ගන්නවා. එදාට මම නෙවෙයි වැඩි කරන්නේ. ඒකේ ධර්ම වලින් ඔසෝලා තබනවා. ඒ නිසා කාටවත් කියන්න බෑ මම නිවන් දැක්කයි කියලා. මොකද නිවන් දකින්නට මම නැති වෙලා. ඒක නිසා මේ මේ ශාසනයේ 84000 කෝද නිවන් දැකලා තියෙනවා කියලා අටුවාචාන් වහන්සේ කියනවා එක්කෙනෙක්ව පාටියක් දාලා නැහැ කියලා කියනවා. දාන්න බෑනේ මෙතෙන් යනකොට නෑ. දැන් අපි සාමාන්‍ය බබෙක් හම්බුණා පාටියක් දානවා. පේල්ුණත් අපි යුනිවර්සිටි ගිහින්දී බොනවා. ඇනගත්ත කට්ටිය වෙනම බොනවා ඒත් පාටියක් දානවා. ණයට සල්ලි අරන් බොන්නේ දාන. මේ මෙච්චර වටන මේ නිවන් දකලා බොන්නේ මොකද එදාට ඔය ඔය කෙරුම නැහැ. මොකද ධර්මතාව වගේක මේ වැඩේ වෙන්නේ. ධර්ම හට ගන්නකොට ඒකට උත්ප්‍රේරණ ශක්තියක් දෙන්න කෙරුමක් ඕනේ. ඒ නිසා අපි අතින් සෑහෙන සාර්ථකත්වයක් තියෙන. ඉස්සරහට යන්න මේ ධර්මතාවයට යන්න අරින්ද ඒ යන්න අර කියන පින් එකතු වෙන්න ඕනේ, කුසලතා එකතු වෙන්න ඕනේ. එක ධර්මයක් නෙවෙයි මෙතන හේතු අටක් කිව්වට අටටත් වැඩි ඇති. ඒක හේතුව කවදාකවත් එන්නේ අනේ ධර්මතාවයට පෙරලෙන්න තියලා ඒක දිහා බලන්න පුළුවන් නම් ඒකට තපස කියලා කියනවා. ඒකට භ්‍රමචර්ය කියලා කියනවා. ඒකට පැවිද්ද කියලා කියන එකට සුදු ඇඳගත්ත කළු ඇඳගත්ත ප්‍රශ්නයක් නැහැ. ධර්මේදියා මේ විදිහට සංසාර බයෙන් යුක්තව සංසාර බයෙන් ගැලවීමට කටයුතු කරනවා නම් ඕනම කෙනෙකුට මේ ඒ අෂ්ට ධර්ම සෑහෙන ප්‍රමාණයක් දන් උපේලා තියෙනවා. ඒක සමබර වෙන්න ඕනේ ධර්මතාවයට ඉඩ තියලා තමන්ගේ තියෙන පැහිකම් අයින් කරගෙන භාවනාවට ඉඩ දෙන එකයි කරන්න දෙන්නේ. ඉතින් මම හිතනවා මේ ප්‍රමාණවත් කියලා මේ සාරිපුත්‍ර සාන්ති ඉදිරිපත් කර මේ කාරණාට පිළිබඳව ඒ කියන්නේ ඉවරයි කියන එක නෙවෙයි අවස්ථානුකූලව ඒ නිසා මේ සියලු දෙනා ගාම තියෙන මේ ධර්ම කොටස හොඳටම ඇති Taman ටිකා පන්තිට පාස් වෙන්න. කවුරු හරි කියනවා මොන හරි මදි කියලා ඒක තමයි හීන මේ මේ නැස්චාත දනවන දේ මේ තියෙන දේවල් එකලස් කරගෙන ඉදිරියට යන්න ශක්තිය ධෛර්යය බලය පිණිස මේ ධර්ම දේශනාව දේශනාවලියත් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවයි දේශනා නැත කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා